ගෞරවනීය ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් දවසේ ධර්ම දේශනාව සඳහා කාලය ගන්න බලාපොරොත්තු වෙන්නේ සියලුම දෙනා ඒ සඳහා tempත් වෙමු tempත්ලා සාදුකාරයක් පවතුමු නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ කුම්භෝ බදන්ති ති ප්‍රාක්මනෝ ඒවමාහ උක්ඛිප කුම්භෝ අභික්ඛන සුමේද සත්තං ආදායාති තී ගෞරවනීය ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි වම්මික සූත්‍රයේ ඊගාව ජවනිකාව එතන ඊගාව සිද්ධියටයි මේ pāli පාඨය හරහා අපි අවස්ථාව ලබා ගත්තේ ඒ කතාවේ අපි ඊයේ ඔය චංක වාරයක් පිළිබඳව එහෙම නැත්නම් අතරමඟදී හම් වෙන මේ කිසිවක් නොරදන පෙරහණක් ගැන කතා කරා ඒක සරුවච්චන්හන්සේ විස්තර කරලා දුන්නේ නීවරණ ධර්ම පිළිබඳව ඉතින් යම් කෙනෙක් ඒ නීවරණ ධර්ම දුරු කරගත්තේ නැත්නම් එයා තුල ಗುಣ ගුණයක රත් නතර වීමක් වෙන්නේ නැහැ. හැමදේම සෝදාපාලුවට ලක් වෙනවා. ඒ කියන්නේ නීවරණ තොර කරගත්ත හිතකින් මිස එහෙම නැත්නම් නිරාමිෂ සුඛය විඳපු නැති හිතකින් මිස කෙනෙකුට මේ කාමයාගෙන් වෙන්වීම ගැන හිතන්න අමාරුයි. නිරාමිෂ සුඛයක් ඇති කරගත්ත කෙනාට විතරයි මේ කාමයාගේ තියෙන ආදීනව ඒකේ තියෙන වද දෙන ගතිය දැනගන්න පුළුවන් වෙන්නේ. ඒක නිසා ඒ කාම දාසකම් කරන ගමන් කාමයට පහඳින ගමන් ඊටාත්ම අමාරු ගුණයක් රකින්න. ඒ මොකද යාතින් ඕනම Tamanට තරම් නොවන අඩුපාඩුකම් වෙන්න පුළුවන්. ඒක නිසා මේ ඉස්සරහට හමු වෙන නීවරණ පිළිබඳව ඉති ඉස්සලත් විවිධ වෙලාවල හම්බෙච්ච ටික නීවරණ වෙනුවෙන්ම වෙදී එදිලා නීවරණ දුරුවන් කිරීම එහෙම නැත්නම් ඒ චිත්ත භාවනාව එහෙම නැත්නම් සමාධියක් ඇති කර ගැනීම ඒකාග්‍රතාවයක් ඇති කිරීම භාවනා ජීවිතයේ අනිවාර්ය සම්දිස්ථානය. ඒ සම්දිස්ථානීය අහු කරාට පස්සේ ආයුධයක් කරන දිගටම හාරන්න කියන එකයි සරුවචන් වහන්සේගේ එහෙම නැත්නම් මේ විමසුන් නුවණ දිගටම බහනොතබා පවත්තන්න කියන එකයි අප්‍රමාදය බිමනොතබා සතිය බිමනොත් තබා දිගට කටයුතු කරන්න කියන එකයි උපදේශේ මේ බ්‍රාහ්මණයා කියන උපමාවෙන් සර්වචන්නාංශේ දෙන උපදේශයේ දිගට මේ කටයුත්ත කරගෙන යන්න. ඒ කියන්නේ සමතයක් හරි ගියාට සමාධියක් චිත්ත භාවනාවක් හරි ගියාට චිත්ත විකයක් ලැබුණාට එතනින් නතර වෙන්න එපා දිගට යන්න කියලා. ඒ නිසා අභික්කන සුමේද සත්තං ආදායදී සුමේදේ දිගටම කනගෙන කනගෙන යන්න ආයුධය අතර යන දිගට කනින්දි කියලා. එතකොට කියනවා කුම්භෝ බන්තියටි කියලා. එයාට හම්බ වෙනවා ඉදිබුවෙක් නැත්නම් ඉබෙක්. එතකොට ඒ බ්‍රාහ්මණයා කියනවා උක්ඛිපව කුම්භං. මේ ඉබ්බව අස්කරන්නේ කියලා. ඉතින් ඒක තමයි අද අපේ උපමාව. ඒකට ਸਰවඥාන්සේ පෙන්වන්නේ අර නීවරණ නැති හිතට උපාදාන ස්කන්ධ පංච උපාදාන ස්කන්ධ හමු වෙන්නේ ඉඳ තියෙනවා. හමුුණාට පස්සේ ඒ උපාදානයන් දුරු කිරීමට කටයුතු කරන්න පුළුවන් වෙන්නේ අර වගේ නීවරණයන්ගෙන් තොර වෙච්ච හිතක් අත්දකව කෙනාට විතරයි. එහෙම නැතුව ඒ නීවරණයන් පිළිබඳ කටයුතු කරනට එක්කෝ නීවරණයන් මේ සමාවෙන්න උදා උපාදාන ස්කන්ධ පිළිබඳ කටයුතු කරනට ඒක අයින් කරන්න හදනවා එක්කෝ ද්වේෂයෙන් අයින් කරන්න හදන්නේ. නැත්නම් නොදැනුවත්කමෙන් එහෙම නැත්නම් වෙන ආසාවකින්. ඒ උපාදානස්කන්ධයන් පිළිබඳව ඇතිතතු දැනගෙන උද්දලා දැමීම කරන්න නම් ඒ ඇතිතතු දැන ගැනීමට අවශ්‍ය වෙන්නා වූ පසුබිම තමයි නීවරණ ධර්ම විගත් කිරීම. ඒ කියනවා පටිපක්ඛ විගමනේන ගම්බීරෝපි ධම්මෝ සුපාකටෝ භවේහි කියලා නීවරණ කතාවේදී අටුවාචාර්ය වහන්සේ ප්‍රතිපක්ෂ ධර්ම අයුණාට පස්සේ නීවරණ අයුණාට පස්සේ ගම්බීරෝපි ධම්මෝ සුපකටෝ භවෙය. මේ ගැඹුරු ධහම ප්‍රසිද්ධ වෙන්න පටන් ගන්නවා. ප්‍රකට වෙන්න පටන් ගන්නවා. එහෙම නැතුව මේ නිවර්ණ සහිත හිතෙන් අපි කොච්චර PhD ගත්තත්, කොච්චර ත්‍රිපිටකය ඉගෙන ගත්තත්, කොච්චර සිල් දැක්කත් මේ ධර්මයාගේ හෙලිදරව්ව සිද්ධ වෙන්නේ නැහැ. ඒක නිසා අපි හෙලිදරව් අපේක්ෂා කරන්න ඕනේ. නමුත් ඒකට සුදුස්සෙක් වෙන්න ඕනේ. ඒ සුදුස්සෙක් වීම තමයි මේ නීවරණ සම්බන්ධව කරන කටයුතු වෙන්නේ. නමුත් ඒ හැම කෙනාම නිවර්ණ කට ඉවත් කිරීම කටයුතු කරන හැම කෙනාම සාර්ථක වෙන්නේ සාර්ථක වෙන්නේ කලාතුරකින් කෙනෙකුට. උනාට පස්සේ යාට එතනදීම මෙතෙක් දැකපු චිත්‍රේ විනිවිදලා චිත්‍රය හරහා දැක ගන්න පුළුවන් විනිවිදින පුළුවන් විපස්සනාවක් පහළ වෙනවා. ඒ පහළ වීම උපමාවකට පෙන්වන්නේ ඉදිබුවෙක් දැක්කා වගේ කියලා. ඉතින් මේක අද දවල් අපි සාකච්ඡා කරපු ධර්ම සාකච්ඡාට සම්බන්ධ කරලා ගත්තොත් යම් කිසි කෙනෙක් නිවන දුරු කරාට පස්සේ පංච උපාදානස්කන්ධ හොයා බලන්න ඕනද කියන ප්‍රශ්නේ මතුවෙන්න ඉඩ තියෙනවා. ඒ මොකද මේක පිළිවෙලක් පෙන්වනවනේ සරුවච්චන් වහන්සේ යම් කිසි කෙනෙක් මෙතෙක් කාපු වෙලා එව්වා කරනවද එහෙම නැත්නම් ඒවට පහසු කන්දිලේව කෙරෙන්න හදනවද කියන ප්‍රශ්නේ මූල ධර්ම පැත්තෙන් විතරක් කල්පනා කරන එකනට දිගටම පවතිනවා මේ සම්දිස්ථානයේ ප්‍රශ්නයක් යම් කිසි කෙනෙකුගේ නීවරණ ධර්ම දුරු වෙච්ච තත්වයක් තියෙද්දී එයා ඊගාවට හිත මානසිකාරය මේ උපාදානස්කන්ධ කෙරේ යොමු කළ යුතුද ඒකද මේ සර්වචනාංශේ මෙතන කියන්නේ කියලා තේරුම් ගන්න තේරුම් ගත්තොත් අරදි වැරදි කියන්න බෑ නමුත් මෙතන යථාර්ථ වශයෙන් වෙන්නේ මොකද්ද නිවරණ නැති වුණාට පස්සේ ඒ කියන්නේ විශේෂයෙන්ම කාමච්ඡන්ද ව්‍යාපාද නිවර්ණ නැති වුණාට පස්සේ තමන් කෙරේ එන හැම සංඥාවක්ම තමන් කෙරේ එන හැම වේදනාවක්ම දිහා අනුන්ගේ කක්කේ මධ්‍යස්ථ හැඟීමෙන් බලන්න පුළුවන් ගතියක් තියෙනවා. අර පූර්ව නිගමන සහිතව වේදනාව වැඩි කිරීම සඳහා සුඛ වේදනා වැඩි කිරීම සඳහා නැත්තම් මම යන සංඥා වැඩි කිරීම සඳහා අනිවාර්යයෙන් එළවා යන ගතිය දැන් අඩු වෙලා තියෙනවා. ඒ නිසා තමන්ට වෙනදා මේ රූප දිහා වේදනා දිහා සංඥා දිහා සංස්කාර දිහා විඥාන දිහා බලව බැල්ම තද්ද බල බරු ගැට ගැහුවා වගේ තණ්හාමාන දිට්ටි භරිතවමයි එන්නේ. නීවරණ අය වුණාට පස්සේ ඒ වගේ තියෙන තද්ද බල බලපෑම අඩු වුණාම ඒ රූප ධර්ම පේන්නේ භවනා කරපු කෙනාට ඒ තමයි භවනා කරන්න ඉස්සලා තිබුණ தත්ත්වයට වැඩිය යම් කිසි වෙනසක් සහිතවයි. අතුලාන්තයක් ඇතුවමයි. වගේම වේදනා දිහා බලනකොට සංඥා දිහා බලනකොට සංස්කාර දිහා බලනකොට විඥාන දිහා බලනකොට ඒව ඒකාන්තව නරක දේවල් නෙවෙයි. රූප වේදනා සංඥා සංඛාර කියන මේ විඥාන කියන මේ පංචස්කන්ධ උපාදාන අනිවාර්යම දුරුකොට ඒකාන්ත කේවල නරකතාවයක් නැහැ. ඒවට මේ දැඩි ලෝභයක් පහළ වුණොත් දැඩි ආසාවක් පහළ වුණොත් විතරයි ඒව අවස්ථාවක් කරගෙන අපිට කරදර කරන්නේ. ඉනේ විශේෂයෙන් කියනවා නම් ජීවත් වෙන තාකල් රූප අත්‍යවශ්‍යයි. වේදනා අත්‍යවශ්‍යයි. සංඥා අත්‍යවශ්‍යයි. සංස්කාර අත්‍යවශ්‍යයි. විඥානය අත්‍යවශ්‍යයි. ඒ නිසා යම් කිසි කෙනෙක් ජීවත් වෙද්දී ඒ රූප වේදනා සංඥා සංකාර දුරු කරන්න ආදරනවා. ඒක සීදීනස ගැනීමට බොහොම කිට්ටුවට යනවා. තද්ද ද්වේෂයක් විතර තියෙනවා. ඔන්න මෙතන මේ ਸਰවචනාංශයේ මේ නීවරණ දුරු කරගත්ත මේ සුමේදට පෙන්ලා දෙන්න හදන්නේ මේ සර්පයා ළඟ හිටියට කමන්නේ හරියට බෙල්ලෙන් අල්ලන්න දන්නවා. මේකගේ තනක් තියෙනවා මර්මස්ථානයක්. එතනින් ඇල්ලුවාට පස්සේ සර්පයාගේ විස නැහැ. ඊට පස්සේ බය වෙන්න දෙයක් නැත්තේ බෑ. ඒ නිසා අල්ලනවා නම් අල්ලන්න බෙල්ලෙන් අතටින් මෙතෙන් ඇල්ලුවොත් අහ කැන්නයිලව කාව ගන්නවා වෙනවා. ඒ නිසා මේ හැම උපාදානස්කන්ධයකම ඒ ගැලව මාර්ගයක් තියෙනවා. ගැලව මාර්ගය දැක්කට පස්සේ උපාදානස්ස කන්ද ඒක උපාදාන වෙනවා වෙනුවට අපේ 16ක් බවටපත් වෙනවා. ඒ මර්මස්ථානේ දන්නේ නැතුව අත ගන්න ගියොත් අපි ඒ උපාදානස්කන්ධ වල 16ක් බවට අපිපත් වෙනවා. ඒ නිසා මේ නිතර අපිව පෙළපෝ නිතර අපිව මෙහෙවපෝ නිතර අපි බැල தත්ත්වේ පවත්වපු මේ උපාදානස්කන්ධ දිහා බලලා ඒක මේ මර්මස්ථානේ අල්ලගත්තොත් ඊට පස්සේ හිණාවක් යන පටන් ගන්නවා. අපි මෙතෙක් කල් ඒක වැරදිවට අල්ලපු නිසා එයා කෑවා. දැන් හරියට ඇල්ලුවොත් කන්නේ නැහැ. එහෙම නැත්නම් විදුලිය ගැන වැඩ කරපු එකනා හැමතැනම කරන්ට් එක වැඩි වැඩි දඟලද්දී සත්පුරුෂයෙක් කියනකොට අත්මේසිකක් දාලා ඇල්ලුවොත් වදින්නේ නැහැ කියලා. ඊට පස්සේ යාට විදුලිය විහිළුවක් බවට පත් වෙනවා. එයා දන්නවා මේ මෙන්න මේ පුංචි වැඩක් තියෙනවා. වැඩි කරුවාට පස්සේ වදින්නේ නැහැ. අනිත් වගේ මේ හැම උපාදාන ස්කන්ධයකම හැම ස්කන්ධයකම මර්මස්ථානයක් තියෙනවා. හිතටින් ඇල්ලුවොත් එයා කීකරු වෙනවා. එහෙම නැති වුණොත් එයා දන්නවා මෝඩෙක් මම අත ගන්න කියලා. අපේ අපච්චි ඉන්න කාලේ කියපු කතාවක් මට මතකයි. ඔය පෙර දිනේ පාලමෙන් අපි කොළඹ පැත්තෙන් ආවම පාලමෙන් අතට ගියාම නුවරට යන්න පුළුවන්. ඊගෙතම ගියාම ගම්බල පැත්තට යන්න පුළුවන්. ওই සංදිස්ථානයේ උංගාවක් ඉස්සර කාලෙක ගම්බල් පැත්තේ ඉඳලා ඇතෙක් අරගෙන එනවලු ඉලන්දාරියෙක්. පෙර දින පැත්තේ ඉඳලා පල්ලෙහාට බලනවලු නාකියෙක්. ඇතා ඉස්සරහට එනවලු නාකිය අයිමුනේ නැතිලු. ඊට පස්සේ අලිකාරිකලු ගොයියෝ අයින් වෙන යකෝ ඇතෙක් එන්නේ පේන්නේ නැද්ද මට කියලා ඒවා. නෑ නාකිය අයින් යන නාකියෝ පාරේ ඇතෙක් කෙනා පේන්නේ නැද්ද කියලා. ඒ මනුස්සයා පිටිපස්සෙන් ගිහලා මේකත් ඇතෙක්ද බොල කියලා වලිගේ ළඟ තියෙන තන කොනක් මිරිකුවාට පස්සේ නැත්නම් පිටිපස්සේ කකුල් දෙක දික් කරලා ඒ වෙලාවෙ කාපු කොළබොක් යන්න පටන් ගත්තලු. චූ කරනවලු කක්ක කරනවලු ඉවර කරන්න බැරිලු. ඉතින් අලිකාරය බය වුණා. ඇලියා එතන තෙරි ගැහුණා. ඊට පස්සේ අර මනුස්සයට කරගන්න දෙයක් නැතුව බලනකොට මේ අලිකාරගේ තාත්තට උගන්වපු ගුරුවරයා මේ. ඒ මනුස්සයා නිල සාත්‍රයක් දන්නවා. හරියට තන මිරික අල්ලපුවාම අලියා එහෙම කකුල් දෙක ඇත් කරලා ඒ වෙලාවේ කාපු කොළබොක් කැපටක් එළියට යන්න පටන් ගන්නවා. ඉතින් මේ මිනිස්සු අලියට බය නැහැ. ඔව් මේකත් අලියෙක්ද කියලා ඇහුවා. මුතු දන්නව නිලෙ මෙහෙමයි කියලා. ඒ නිසා අලියට ගොඩ වෙනකොට අලියා බිල දෙනකොට අලිකාරයා කකුල තියන්නේ මාපටංගිල්ල හරියට ඒ බිලේ රැල්ලක අඩිය තිබ්බ ගමන් ඒ අලියාගේ මර්මස්ථානයක් ලොපෑගෙන. ඊට පස්සේ කණෙන් අල්ලන්නේ හරියට නිලයකින් අල්ලන්නේ ඊට පස්සේ ධානිය රැල්ලක් වෙනවා ධානිය කියන්නේ විලුඹ ඒ තුම්පොළ අල්ලනකොට අලියා දන්නවලු ගොඩ උනේ සෙල්ලක්කාරයෙක් නෙමෙයි කියලා අලියා බයයි වෙන පිස්සේ කොට වෙච්ච ගමන් අලියා දන්නවා මේක මට වැඩි අලිකෝණෙක් කියලා ඌ අලියා හන්නේ කියනසේ එනිසා අලියට ගොඩ වෙනකොටම අලියා දන්නවලු මේ නිල දන්න මිනිහෙක් ගොඩ උනේ කතා කරන්නේ ඒ නිසා මේ හැම උපාදානස්කන්ධයකම මිරිකණ්ඩ එනිකන් <coughs> දැන් හෙලයක් තියෙනවා. නිලයක් තිබ්බම ආගිරි ගන්නවා. එහෙම නැතුව අත ගෑවනේ අපිට ආගිරි ගන්න වෙනවා. ඉතින් මේ මේක අල්ලගන්න ඒ හැම හැම උපාදාන ස්කන්ධයකම උපාදාන වෙන්නේ ඉස්සල් හරි කමන්නේ රූපස්කන්ධය කියලා ගනිමුකෝ. ඒක අල්ලන්න තියෙන මේ කොන හැමෝටම කරන්න බෑ. ඒකට හිත ඉස්සර වෙලා කාය විවේක, චිත්ත විවේක ඇති කරගෙන ඉන්න ඕනේ. ඒ කියන්නේ මේ කාම ලෝකයෙන් తాවකාලිකව පොඩ්ඩක් වෙන් වෙන්න ඕනේ. අබිනිෂ්ක්‍මණයක් තියෙන්න ඕනේ. ඉතින් චිත්ත විවේකයේ කියලා මේ නීවරණයන්ගේ පොඩ්ඩක් අයින් වෙන්න ඕනේ. අයින් කරාට පස්සේ තමයි කෙනෙකුට පුළුවන් වෙන්නේ මේ රූපයේ ගැලවුම් ගැලවෙන තැන කොතනද කියලා. වේදනාවේ ගැලවුම් මාර්ගය කොතනද? සංඥාවේ ගැලවුම් මාර්ගය කොතනද? සංස්කාර ගැලවුම් මාර්ගය කොහෙද? විඥානයේ ගැලවුම් මාර්ගය කොතනද කියලා. ඉතින් එතකොට ඒ රූප ආවට රූප වලට අපි වාල් වෙන්න ඕන කමක් නැත්තේ නෑ. හරියට නිරේට දාලා අඹර අල්ලපුවාම ආගිරි ගන්න පටන් ගන්නවා රූපේ. ආනේ ඒ දේ කරන්ඩ දැන් මේ සුමේද සුදුස්සෙක් ඉතින් සරුවචනන්සේ කියන්නේ කියනවා දැන් උඹට ඉස්සරහට ඉබ්බෙක් හම්බ වෙනවා ඉබ්බට අඬු පහක් තියෙනවා කකුල් හතරයි ඔළුවයි ඉතින් වෙන දැන් වල සරුවචනන්සේ බෙල්ලා තියෙනවා ඉවලෙක් ඉබ්බෙක් කොටු කරගෙන කන්න හැම පැදෙම ඔලු හොට දානවලු අඬු ඇතුලට ගත්තට පස්සේ ඉවලට කන්න බෑ. ඉවල බලාගෙන ඉන්නවලු එක්ක ඔලුව දායි ඔලුව දැම්මොත් ඔලුව කනවා. අත දැම්මොත් අත කනවා කියලා. ඒ වගේ යෝගාවචරයා මායя ඉදිරිපිට රූප මොකද්ද දන්නේ නැතුව සංඥා වේදනා සංස්කාර විඥාන මොකක්වත් නැතුව නෝ එළියට දාපු ගමන් අනිවාර්යයෙන් මාරපාශයක් වෙනවා මායාවේ ගොදුරක් බාටපත් යෝගාචර මේක සංවර කරගෙන ඉන්න තාක්කල් මාය තන්නි කර ඇහ ගහගෙන ඉන්නේ. නමුත් අඬු ඇතුලේ තියෙන තාක්කල් සිවලට කණ්ඩාස වුණාට ඉබ්බට පහර දෙන්න බෑ. ඒක නිසා මේ රූප වේදනා සංඥා සංස්කාර පිළිබඳව හැසිරිය යුතු ආකාරයක් තියෙනවා. අන්නේ හැසිරිය යුතු ආකාරයට ගියාට පස්සේ අනෙක් කෙනා ඒක අතගාලා අවුල් කරගන්නවා, උපාදාන කරගන්නවා. නමුත් යෝගාවචරය මේ සුමේතට පුළුවන් ඒක ඒ විදිහට විෂ කැවෙන්නේ නැති අපිට කැපෙන්නේ නැති ක්‍රමයකට අල්ලන්න. ඒ නිසා අපි උත්සාහ කරන බලන්නේ මේ රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ ස්කන්ධ පහේ කොතනද ගැලවු මාර්ගය තියෙන්නේ කියලා. එහෙම නැත්නම් කියන්න පුළුවන් මේ උපාදාන වෙන්න තියෙන මේ පහේම අන්ත දෙකක් සහ මැදක් කියලා එකක් තියෙනවා. ඉතින් යෝගාවචරය මේ අන්ත දෙක සහ මැද දන්නවනම් අන්ත දෙක අතහැරීමෙන් නැහැ. අන්ත දෙක අතහැරීමේ උපක්‍රමයක් වශයෙන් මැදින් අල්ලනවා. හරියට තර්පයාගේ මේ බෙල්ලෙන් අල්ලගත්තා වගේ. නමුත් අල්ලගෙන ඉන්න ඕන ගමක් නැහැ. සර්පයාගෙන් Tamanට පාලනය කරගන්න පුළුවන් විදිහට සර්පයාට Tamanට දෂ්ට කරගන්න බැරි වුණාට පස්සේ පස්සේ සර්පයා විසි කරන්න පුළුවන්. හැබැයි ඒ වෙනුවට ඔළුවෙන් හරි කකුල් දෙකෙන් පලිගෙන් හරි ඇල්ලුවා නම් හැරෙන්න ඉස්සලා කනවා. එතකොට ඒ මනුස්සයාට කිසිම පාලන ශක්තියක් ලැබෙන්නේ නැහැ. ආන්නේ වගේ රූප දිහා බලනකොට අපි මෙතෙක් කල් සාකච්ඡා කරපු විදිහට අපි මේ රූප වශයෙන් මේ කය හුඹහා අරගෙන භාවනා කරනකොට ඒකම බලාගෙන ඉන්න පුළුවන් නම් හොඳටම ප්‍රමාණවත් කිසිම අරමුණක් හොයන්න ඕන කමක් නැහැ. ඒකෙන් මම මැරිලා නැහැ. මට නිින්ද ගිහිල්ලා නැහැ මට ක්ලාන්ත වෙලා නැහැ කියලා බොහොම විවේකීව ඒකේ ඉන්න පුළුවන් නම් දිගටම ඉන්න තාක්කල් රූපයාගේ මාර්ගයක උපාදාන වීමක් වෙන්නේ යම් හේකින් අපිට ඒක ඉන්න බැරි වෙලා අපිට ආනාපානය වගේ ඒකේ රැල්ලක් දකින්න අවශ්‍යතාවය පහළ වුණයි කියලා හේතුව එක්ක බිම්බි බෑකිලිමේම කොනත ආනාපානේ එහෙම බලාගෙන ඉන්නකොට යම් වෙලාවක ඒ ආස්වාස් ප්‍රස්වාස දෙක මූණට මූණ දාලා බලාගෙන ඉන්න පුළුවන් தත්ත්වය කියලා කියන්නේ නීවරණ තොරයි කියන එකනේ. මේ එතකොට චිත්ත විවේකයේ යුක්තව ආස්වාසය දිහා බලන්න පුළුවන්. ඉන්නේ එවැනි පේනකොට ආස්වාසයට ශබ්බ කාය පරිසංවේදී අස්සසී සාමිති සික්ඛති කියලා තමයි සර්වචර්ණාංශයේ ඒ අවස්ථාව සතිපට්ඨාන සූත්‍රයේ පෙන්නලා තියෙන්නේ. මේ ආස්වාසය බොහෝ නැති දණකේ පටන් ගන්න ගොරෝසු විලා ආය නැත් තැනකට ගෙවිලා යනවා. ප්‍රසවාසය නැත්තනකින් පටන් ගන්න ගොරෝසු වෙලා නැත්තනක ඇසි තැනකට නැති තැනකට ගෙවිලා යනවා. ඉතින් මේ දෙකේම තියෙන්නේ නිකන් සාමාන්‍ය මෝදු රැල්ලක ස්වභාවය. ඉතින් මේක දිහා බලාගෙන බලාගෙන ඉන්නකොට ඒ යෝගාවචරයට ආශ්‍රව ප්‍රසවාස දෙක කීකරු කරගන්න පුළුවන් නම් අම්බම් කරගන්න පුළුවන් නම් මේචල් කරගන්න පුළුවන් නම් එයාට තේරුම් ගන්න ඕනේ අපි මෙතෙක් කල් ආශ්වාසය කියලා දැක්කේ ආශ්වාසයේ පිටකොන්ද විතරයි. මුල හරිය දකින්න අපි මෙහෙवला තිබුණෙත් නෑ. මෙහෙ වෙන්නෙත් නැහැ ස්වභාවයෙන්. ඒ නිසා භාවනා දියුණු කරගන්න ඕන නම් ඒ ආස්වාසයේ මැද දකින්න ආස්වාසයේ මුලත් සමග මැද දැකීමේ ක්‍රියාවලියට යෝගාවචරය මනසිකාරය යොමු කරවන්න ඕන. ඒක තමයි කමඨහං සුද්ධ කරනවා කියලා කියන්නේ ඔන්නොතින්ද. අල්ලගත්තනම් අරමුණක් යමක් ඒක විසින්ම ඇවිල්ලා මුණට මුණ දාලා හොඳට දැනගන්න ඕනේ මේ අරමුණේ මැද ප්‍රකට ප්‍රසිද්ධ කැලල විතරයි මට අහුවෙන්නේ. ඒ නිසා මම මේ අරමුණම නැවත නැවත එන්න ඇරලා ඒ අරමුණ මෙච්චර ගොරෝසු වෙන්නේ ඉස්සෙල්ලා පමා නොවි ඒක අල්ලගන්න කටයුතු කරනකොට ප්‍රයත්නයට සාපේක්ෂව ඒ නැවත නැවත අරමුණ එන්නේ එන්නේ අරමුණ හැදෙන හැටි, ගොඩ ගැහෙන හැටි, පෙළ ගැහෙන හැටි දැක ගන්න පුළුවන්. ඉතින් යම් වෙලාවක යෝගාවචරයට මුලත් සමග ආස්වාස් ප්‍රස්වාසයේ මුලත් සමග ප්‍රස්වාසයේ දකින්න පුළුවන් නම් ඒ දෙක අන්ත දෙක වශයෙන් බුදුහමසොක් පෙන්වනවා. ආස්වාසේ මැද ඒකාන්තයක් ආස්වාසේ මුල ඒකාන්තයක්. එතකොට මුලයි මැදයි බලලා ගෙවීම දකින්න පුළුවන් එක තමයි අතරමැද මධ්‍යම ප්‍රතිපදාව. ඒක නිසා මජ්ජේ සූත්‍රයේදී සර්වචනාංශේ දේශනා කරපු ගාථාවකට අර්ථ දෙන්න හදන ස්වාමීන් වහන්සේලා හතර පහ නමක් එක එක අර්ථ දෙනවා උභවන්තේ විදිත්වාන මජ්ජේමන්තාන ලිප්පති සෝද සෝබු භූමි බ්‍රාහ්මනෝති යෝද සිබ්බනි මච්චකා කියලා බුදුසසුන් දේශනා කරනවා. ඒක කියන්නේ යමෙක් අන්ත දෙක දැනගෙන ඒ අන්ත දෙක අතහැරීම සඳහා මැදල්නවා. ඒ අල්ලන මැදත් පස්සේ යහතින් ගලවලා දාන්න පුළුවන්. අන්ත දෙක අල්ලපු ගමන් කනවා. අන්ත දෙක අල්ලපු ගමන් ආතුර වෙනවා, ලෙඩ වෙනවා. නීවරණය කෙලස් වෙනවා. මැදින් අල්ලපුවට පස්සේ ආතුර වීමක් වෙන්නේ නැහැ, කෙලස් වීමක් වෙන්නේ නැහැ. Tamanට තියෙන්නේ ඒක වශී භාවය. ඊට පස්සේ ඒකත් අතාරින්න පුළුවන්. අන්න ඒ මිනිහට මම බ්‍රාහ්මණයයි කියලා කියනවා. ඒ මිනිස්යා මේ දෙක දෙකොණ ගැටලාන තණ්හාව නැමැති තන් මහුන් කාර්යයට අහු වෙන්නේ නැහැ කියලා. මෙන්න මේකට අර්ථ දෙන එක ස්වාමීන් වහන්සේ නමක් කියනවා. මේකෙන් බුදුහාමුදුරුවෝ අන්ත දෙක කියලා අදහස් කරේ. ආස්වාසේ මුලයි ආස්වාසේ මැදයි මුලයි. මධ්‍යම ප්‍රතිපදාව වෙන්නේ ආස්වාසේ ගෙවෙන පැත්ත. මුල මැද අග කියන එකේ මුලක් දැකලා මැදක් දැකලා ඒ දෙක තමන්ගේ භාවනාවේ දක්ෂකමක් තමයි. ඔත් ඒ දෙක අපි දැකගත්තේ ඒ දෙක හරහා අන්තය දකින්නයි, ක්ෂය වීම දකින්නයි, වැය වීම දකින්නයි, Nirodhe දකින්නයි, පටිනිස්සග්ගේ දකින්නයි. එතකොට මේ ගෙවි දෑම ගෙවි යෑම දකිනවනම් මුලමැද දැකීමේ ප්‍රයෝජනෙ ලැබිලා ඉවරයි. ඒ නිසා ධිකටම භාවනා කරන්නේ අපි මුලින් මැද දැකලා ඊගාටම මුල දැකලා ඊට පස්සේ අග දැකීමට කටයුතු කරනවා නම් මතුවෙන රූප ධර්මයේ ඕනම මූලික අපේක ගිවන් වීම දකින්න පුළුවන් නම් ගිවන් වීම දකින මොන්නම කෙනෙකුටවත් කෙලෙසයක් උපදින්නේ නැහැ. ඒකේ නෑ නීවරණත් නෑ. පිසකැවීමකුත් නෑ. නමුත් සාමාන්‍ය රූප ධර්මයක ගිවන් වීම අපේ සාමාන්‍ය ජීවිතේ අපි දකින්නේ මරණය විදියට, අහමංගල්‍යයක් විදියට, කාලකන්නිකමක් විදියට නොදකිය යුක්තක් විදියට. අපේ මුළු සංස්කෘතියම හැදිලා තියෙන්නේ හටගෙන වැවෙන පැත්ත දකින්න විතරයි. ගෙවෙන පැත්ත දැකීම නොදැකිය යුක්තක් කරගෙන ඉන්නේ අපි. ඒ නිසා ඕන පද්ධතියක් පටන් ගන්නකොට අපි බොහෝම සතුටින් එකක් බලනවා. ඔල්ලරසන් දෙනවා. අනේ අන්දම් පටන් ගත්තා. ඒක වෙන කාලේ පුරාවට අපි ඒකත් එක්ක සංభాෂණය කරනවා. ඊට පස්සේ දිරාජරාවට යනකොට අපි ඒක වසංගනවා. අපි ඒකට මුණ දෙන්නේ නැහැ. ඒ නිසා මේ සංසාර පද්ධතියේ අපි හැම වෙලාවෙම මුලයි මැදයි සංభాෂණය කරන අතර අග මුස්පේන්තුවක් කරගෙන තියෙනවා. අග විනාශයක් කරගෙන තියෙන්නේ. අග නොදැකිය යුත්තක් කරන තියෙන. අවමංගල්‍යයක් කරලා තියෙන. දුමංගලයක් කරන තියෙන. අබද්ධ ලක්ෂණ කරගෙන තියෙන්නේ. ඉතින් ඒ නිසා මේ මුලයි මැදයි සංഭാෂණ කරන්න කරන්න කරන්න කරන්න දුක වැඩි කරන්න කරන්න කරන්න කෙලසෙනවා. වැඩෙන්නෙම දුකමයි. ඒ නිසා නිරෝධානුපස්සනාව, කායानुපස්සනාව, වයानुපස්සනාදී කරන්නේ. මේ මුලයි මැදයි නොදක මුලයි මැදයි වශී නොකරගෙන අග බලන්නත් බෑ. එචා භාවනාවේ අනිවාර්යයෙන්ම මුලයි මැද අපි විශේෂණය කරනවා. අපි වශී කර ගන්නවා. අපි සිද්ධි කර ගන්න නමුත් මේ මුල මැදට ආදරෙන් නෙවෙයි ඒක කරන්නේ. මේ මුල මැද දකින්න නැතුව අග බලන්න බෑ. මොකද අපේ හිත ස්වභාවයෙන් අග දැකීම බීතිකාවක් කරගෙන තියෙනවා. ඕනම දෙයක විනාශය දකින්නකොට අපිට පේන්නේ ක්ෂේවීමක්, වැයවීමක්, නිරෝධ වීමක් විනාශයක් විදියට. මුල සහ මැද පේන නිර්මාණයක් විදියට. ඉතින් මේ රූප එක ධර්මයක් අල්ලගෙන කවුරු හරි අපි ආනාපානේ කරනකොට ආනාපාන කියන්නේ නිවන නෙවෙයි. ආනාපාන යමුණා කියලා නිවන යන්නේ නැහැ. උත ආනාපානේ අහුණාට පස්සේ පුළුවන් ඒක එන හැටි බලන්න. ඒක ඉස්සල ඒක කොටු කරගෙන ඉන්න ඕනේ. ඒක දැපෙන දබා ගන්න ඕනේ. නාස්ලනුවක් දා ගන්න ඕනේ. එන එන ආස්වාසේ බල බල මුල බලන්න පුළුවන් නම් අන්න යෝගාවචයට මුලත් සමග මැද දැකීම පුළුවන්. එතකොට අනිවාර්යයෙන්ම යටිපහුව වෙන පැත්ත තමයි මේ විදියට මුලින් පටන් ගන්න ගොරෝසුච් එක ඉවර වෙන්නේ කොහොමද? ඒක බොහොම අමාරුවෙන් තමයි හිතෙන් හිත යන්නේ. නමුත් අර දෙක දැකපු කෙනාට මේක දකින්න පුළුවන්. ඒ නිසා ආස්වාසේ නිරෝධය, අස්වාසේ නිරෝධය දැකපු කෙනාට තේරෙන පටන් ගන්නවා නිරෝධය යන්නේ ගෙවිලා හමාර වෙන්නේ රූප නැති තැනක. රූපේ ගොරෝසු රූපයක් ආස්වාසේ මැද ගෙවේන හැටි බලාගෙන හිටියොත් ඒකේ කෙලවර গুপ্তයි. කෙලවර අන්තයක් හොයන්න බෑ. කාන්ටාරයකට ගහපුවාම එන සද්දේ ඉවර වෙනකම් බලන්න හිටියොත් ඒ යෝගාවචරයට කියන්න බෑ මට කන එන්නේ නැති නිසා නතර වුණාද වෙන සද්දකින් යට වුණාද සද්දේ තියෙනවා මට අහන්න බැරිද මොකද වෙන්නේ කියන්න බෑ. හැබැයි ඒක ඕන වෙලාවක පරීක්ෂණ කරලා බලන්න පුළුවන්. සද්දයක් ඇති වුණාට පස්සේ කිංකිණි නාදයක්, දෝංකාර සද්දයක් ඒක එන්නේ තරංගාකාර ස්වරූපයෙන් ඒ තරංග ගෙවිල යනකොට බලාන හිටියොත් අහගෙන හිටියොත් අපිට හිත කන යොමු කරලා වරණාව ශෝෂණය යටතේ ඒක අහගෙන ඉන්න පුළුවන්. අනිලගේ ගෙවිගෙන යනකොට කොත්තනකදී හරි බංකොලොත් භාවය ප්‍රකාශ කරනවා. ඉතින් එහටම මට අල්ලන්න බෑ. ඒක අල්ලන්න බැරුනේ මොකක් නිසාද කියලා විනිශ්චය කිරීමේ හැකියාවක් අපිට නැහැ. වෙන සද්දයක් නිසා වෙන්න පුළුවන් මගේ කන හෙන්න නිසා වෙන්න පුළුවන් නැත්තම් එපා වෙලා වෙන්න පුළුවන් නමුත් බුදුසසුන කියන ඔතන තමයි නිවන තියෙන්නේ. ඕක තමයි නිරෝධ සත්‍ය කියලා කියන්නේ. නිරුද්ධ වෙන තැන. ඉතින් නිරුද්ධ වෙන තැනට අපි බය නම් නිරුද්ධ වෙන තැනට යනකොට අපිට ඇඟ කෙලිපොළනවා නම් නිරුද්ධ වෙන තැනට යනකොට අපිට හීන්දාඩි දානවා නම් අඟපත හෙල්ලෙන්න දඟලනවා නම් කරන්ට් එක වැදුනා වගේ. ඒ කියන්නේ අපි මෙතෙක් කල සංසාරේ මේ නිරෝධයට බය වෙලා ඉඳලා තියෙනවා. නිරෝධය අපිට නුහුරු දුපුරු දෙයක් කරගන්න. නිරෝධේ දුමංගලයක් කරගන්න. නිරුන්දේ අබද්ධ දෙයක් කරගන්න. ඉතින් ඒ නිසා මේ தත්තගත වීම නිසා නිරෝධේ නැතිකම නෙවෙයි තියෙන්නේ ඕනේ නැතිකම. බලන්න ඕනේ නැතිකම. මොකද ඒකට නම් කරලා තියෙන්නේ අපි ආභාග්‍ය ලක්ෂණයක්. විනාශයක් දුරවීමක් ආමංගල්‍ය ලක්ෂණයක් කියලා. ඉතින් යෝගාවචර මේ මෙතෙක් කල මේ ආමංගල්‍ය දුමංගල කියපු දෙයට මේක තමයි පරම තුන්වෙනි ආර්ය සත්‍ය කියලා මාරවීම තමයි මේ පරිණාමය අපි ඉර වෙලා ඉන්න තැන. ඉතින් මේ පරිණාමය නැත්නම් මේක දැක ගැනීම නැති නිසා නොවන එකක් නෙමෙයි. තියෙනවා බලන්න ඕනේ නෑ. ඒ වෙනුවට අපි හරි කැමති හට ගන්න බලන්න. අපි හරි කැමති ඒක දිනු වෙනවා බලන්න. ඉතින් ඒක නිසා රූප ධර්මයාගේ Nirodhaය කියලා කියන්නේ නැත්නම් රූප ධර්ම උපාදාන නොකරන තැන කියන්නේ රූප ධර්ම තණ්හා නොකරන තැන කියන්නේ රූප ස්පර්ශ නොකර සිටීම නෙවෙයි. මේ ස්පර්ශේ පැත්තුණක් තියෙනවා මුලමැද අග කියලා. මුලයි මැදයි දෙක අන්ත දෙක වශයෙන් සලකලා අන්ත දෙක අතහැරීම සඳහා අන්ත දෙකෙන් වෙන නපුර නැතර කිරීම සඳහා අන්ත දෙකේ වෙන ආධිනව නැති කිරීම සඳහා අපි අග අල්ලනවා. අගට අපි කියන්නේ මධ්‍යම ප්‍රතිපදා කියලා. ආර්ය අෂ්ටාංග මාර්ගය කියලා. මැදුම් පිළිවෙත කියලා. ඒක අල්ලනකොට තමයි තේරෙනවා කොච්චර ඇල්ලුවත් කෙලේශයක් එන්නේ නැහැ. කොහොමඩක්වත් එන්නේ නැහැ. කෙලේශයක් එනවා මේකට බය වුණොත්. ඒකට කියනවා ඒකාකාරීකව නීරස නිබ්බිදාව බයතපට්ඨාන ඥාන මේ භංගයේ දකින්න කැමති නැති නිසා. ඒක කෙලේශයක්. ඒක නිසා කවදා හරි මේ Nirodhe දකින්නකොට ඇඟ කිලිපොළනවා, බය වෙනවා, ඊන්දාඩි දානවා, නීරස වෙනවා, ඒකාකාරී වෙනවා. එතකොට ඒක දැකලා තියෙන ද්වේෂ පදනමේ. කවදා හරි මේ ද්වේෂ පදනමෙන් බලපු මේ Nirodhe ප්‍රඥා පදනකට මාරු වෙනකොට තමයි ආර්යයන් වහන්සේ නමක් වෙන්නේ. ද්වේෂයෙන් බලපු දේ නොදකින් නොපතන් කියලා බලපු දේ මේකයි තුන්වෙනි ආර්ය සත්‍ය කියලා දැක් ගන්න පුළුවන් නම් ඒ ඒ තුල ඇති වෙන මේ මානසික විප්ලවය, විපරිණාමය, එහෙම නැත්නම් රූපාන්තරණය මොකකින් අතරලා තියෙනවද කියලා බැලුවොත් ඉතින් බුදුරජාණන් කියන්නේ මේක අවිද්‍යාව නිසා නොදන්න කම නිසා එකක්. ඒතර මේ බණ අහනකොට ඒ දැනුම ඇති කරනවා. නමුත් මිච්ඡාපටිපත්‍ය අවිද්‍යාවක් වෙනවා මේක දැකීම දුමංගලයක්. මේක දැකීම කාලකණ්ණිකමක්. මේක දැකීම විනාශය දැකීමක් කියලා. ඉතින් එහෙම කෙනා කොච්චර භාවනා කරත් කොච්චර මේක පෙනුනත් ඒක මංගල කාරණයක් විදිහට දකින්නේ නැහැ. ඉතින් බුදුන්ස් කියනවා මේකට නම් මට වාගේ කියන්න බෑ කියලා. මම මෙතන ගෙනියලා පෙන්නන්නම්. තර්කය මෙතන ගෙනියන්නම්. මේ දර්ශනය දකින්න බෑ. <clears throat> දකින්න ඕනේ නැති නිසා. ඒක බටහිර ලෝකේ කියන්නේ fear of freedom කියලා. අපි මේ බන්ධන වලටයි කැමැති වලටයි නම්බුනාම වලටයි ලාභ සත්කාර වලටයි මේ ඔක්කොම බන්ධන වලට අපි හරි කැමැතියි. මොකක්වත් නැති තැනට යනකොට ඒ ෆ්‍රීඩම් එකට පුදුම බයක් තියෙනවා. අපි කොහෙන් හරි ඒක වගලා ගන්නවා. මේකට කියනවා fear of now කියලා, new කියලා. අලුත් දේවල් වලට බයයි. අලුත් දේට එනකොටම යංග කිලිපලනවා. දන්න දීගේ දන්න යකා හොඳයි නොදන්න යකාට වැඩිය කියලා. දන්න කඩවැන්ද හොඳයි නොදන්න දීකට වැඩිය කියලා. ඉතින් ඒක new neophobia කියලා තමයි කියන්නේ. අලුත් දේවල් වලට යන්න කන්ද. මේක වැඩි වයසට යන්න යන්න වැඩි වෙනවා. තරුණ වයසවල සාමාන්‍ය තියෙන දෙල්ලක්කාරකමක් කොයි එකකටත් ඇඟිලි ගන්න ගතියක් තියෙනවා. ප්‍රශ්න තියෙන්නේ ඒ වයසේදී කාමයට හරි බරයි. මුළු ශරීර ශරීරයේම රසායනික ශරීරයක්. ඒක හැදිලා තියෙන්නේ කාම යන්ත්‍රයටමයි. ඉතින් ඒ කාලේ ඉඳුරන් පෙනුනට සෙල්ලක්කාරකම තිබුණාට කඩාගෙන යන්න පුළුවන් වුණාට යන හරියක් යන්නේ කාමයේ පැත්තට. ඉතින් මේ අතරමැද කාලේ තමයි ජීවිතේ දෙකට හරි වයස තමයි මේ කාමයාගෙන් යම් ප්‍රමාණයක අත්දැකීම් ලැබලා මේක ඔය කියන තරම් දෙයක් ඇත්තේ නෑ නමුත් මේ පුහුණු කරපු නැති ශරීරය නම් අදින්නේ එතෙන්නම තමයි ඒ වගේම වයසට ගිහිල්ලා හොඳටම වයසට ගියාට පස්සේ Taman ඉන්න පරිසරය හෙල්ලෙනකොට නාකියෝ බයයිනේ අපි කියනෝනේ ලොකු වෙච්ච ගස් පළව හිටවන්න බෑනේ හිටවන්න නම් අපි පොඩි පළේ පායේ හිටවන්න ලොකු ගස් ට්‍රාන්ස්ප්ලාන්ට් කරන්න ගියාම මැරෙනවා ඉතින් ඔය අලුත් දේවල්ට නාකියෝ බයයි ඊටත් ඉස්සර වෙලා මේ වැඩේ කරන්න පුළුවන් නම් ඒක ඉතින් ලොකු අහම්බයක් තමයි. ඒ නිසා රූප ධර්මයන්ගේ උපාදාන නොකරන තැන තමයි ඕන තරම් රූප ඇති වෙන්න වරින්න. ඒව හැම එකක්ම නැති වෙනවා. අපිට තියෙන ඉතාමත්ම සැලකිල්ලෙන් ඔය hina papa කොමල papa ළඟට එනකොට කලබල වෙන්න එපා. යනකොට පොඩ්ඩක් බලන්න. හැදලා යන පැත්තක් තියෙනවා. සිද්ධාර්ථ කුමාරයාට නාටිකාංගනා නටන වෙලාවේදී ඉඟි බිඟි පාගන කොමල පපා මොරි පපා නටන්න පටන් ගන්නකොට පිටිය පැත්තට යනවා. නාටක විවරණයට පස්සේ බලනකොට පේනවා මෙන්න තමයි දැන් තමයි නාටකම නටන්නේ. මම මම දැකලා තියෙනවා ඔය රිසෙප්ෂන් හෝල්ස් ඉන්නේ උත්සව ශාලාවල් වල. ඒ උත්සව ශාලාවට කවුරුරි හයක බුක් කරපු ගමන් ලෝකේ තියෙන මල් ඔක්කොම ಜಾති ගෙනල්ලා, සව් කඩ ಜಾති ගෙනල්ලා ඒක පුදුමාකාර විදිහට ඩෙකොරේට් කරනවා. උත්සේ ඉවරෙච්චර පස්සේ මේ අයින් කරන්න ගියාම තොග්ග ගණන් කුණු බාල්දියට දානවා. අර කෙයාට ඒකට පෙන්වන්න බෑ මෙවුවා. ඉවරෙච්ච ගමන් තව කට්ටියක් ඇවිල්ලා ඊට පස්සේ ඒක සලසනවා. ඊට පස්සේ ඒක විසි කරනවා. ඉතින් මේ සදාතනික තියෙන මේ පාටියක හිටියොත් තේරෙයි මොකද්ද පාටිය කියන්නේ කියලා. එකම හෝල් එක නුවරලිය මල් ගේන්නේ. ක්‍රේප් කඩදාසි කියනවා. සෙව් කඩදාසි කියන ඉතින් පුදුම තක්කු මොක්කෝකම එක සිලිලාරයට හදාගෙන ඉවර වෙලා යනකොට ඒක මහා බාරක් දාන දණක් නෑ. කොයි කුරේට දාන්නේ දැන්? එච්චරයි ප්‍රශ්න තියෙන්නේ. බුදුන්සේ කියන මුළු ජීවිතේම කුමරු කුමරියන්ගේ වැල්ලක කරන වැලි සෙල්ලම් වගේ කියලා. අම්මයි තාත්තා යන ගාන ගියාම වැල්ලට ඉතින් හරි ලස්සන වැලි මාලිගා හදනවා. ඉතින් ඊට පස්සේ නිර්මාණ කරන වෙලාවයි බැරි වෙලා හරි යනකොට එනකොට අම්මා අතින් හරි තාත්තා අතින් හරි වැලි මාලිගාව කඩනොත් ඉස්සහද බැඳගෙන අඬනවා මෙන්න මගේ එක හදාගත්ත නිර්මාණය කැඩුවයි කියලා. නැවත උදාහරණ කරලා සෙල්ලම් කරලා ඉවරලා යනකොට උම්ම පයින් ගහලා කඩලා යන්නේ කියලා. අපි හදන සෙල්ලම්ගෙත් ඔච්චර තමයි. ඉතින් ඒ නිසා මේ නාඩගමේ කෙලවර ක්ෂය වෙන හැටි, වැය වෙන හැටි, නිරුද්ධ වෙන හැටි දිහා බලන් හිටියොත් අපි ආදරෙන් සාදරෙන් ප්‍රේමයෙන් කැමැත්තෙන් පටන් ගන්න දේ ඉවර වෙලා දුක් ගන්න වෙලාවට ඔය ප්‍රේමයෙන් කසාද බඳින කට්ටිය දික්කසාද වෙනකොට මූණේ මූණ බලාගෙන කියන දේ පොඩ්ඩක් අහගෙන ඉන්නකෝ අය මොකක්වත් නැහැ ලෝකෙ ඊට වැඩිය කුණු අරප නැහැ කියන්නේ. ඒ බඳින්නේ ඉස්සල්ලා මැණිකෙට සාරිද ඕනේ මැණිකෙට මලලුද ඕනේ ඕනේ දෙයක් කියන්න මං අරගෙන දෙන්න මං ඉරහඳ උනත් ගෙනත් දෙන්න කියලා තමයි පටන් එවනලත් ඇද වෙන්න පටන් ගත්තට පස්සේ මට නම කියන්න එපා කියලා හොඳ ගුණවරපයක් කියනවා. මේක කොච්චර මේක තිබ්බත් අපි හිතන්නේ අරව කතා නොකළ යුතු දේවල් කියලා. නමුත් ලෝකෙ ප්‍රසිද්ධ ඒකයි. අද දවසක ලියාපදිංචින විවාහ වලට වැඩිය වැඩි කියලා කියනවා දික්ක සාධන අඩු ගන්න. මේ මිනිස්සයා අතරමඟ ඇති කරගත්ත මේ ශිෂ්ටාචාරය නිසා ඇති කරගත්තත් තමයි විවාහය කියන්නේ. රිලවුම් ගහ ඕක නැහැ. බල්ලෝ ගහ ඕක නැහැ. කුරුල්ලෝ ගහ ඕක නැහැ. උන්ට කිසිම දවසක දික්ක සාදු සාවි නැහැ. අහලවත් තියනවද? ඉතින් කොච්චර රිලීස් එකක්ද කියලා හිතන්න. තීරසනුන් අතර හොඳ ලස්සන જાති බෝ වෙනවා. හරියටම නැචරල් සිලෙක්ෂන් එක කරා බලවතා ජයගනියව. කවදාකවත් ටෙන්ෂන් එකක් තියනවාද මේ ඕන කෙනා හම්බුන්නේ නැහැ කියලා හරි හම්බෙච්ච කෙනාෙන් දික්කසාද වෙන්න ඕනේ කියලා හරි. මේ මෙච්චර ලස්සන දේ අපේ අපේ සමාජය අපේ ප්‍රවෘත්ති අපේ මේ ඝන මත කොච්චරක් මේ සත්‍ය වසන් කරලා තියෙනවද කියලා. සිද්ධාර්ථ කුමාරයාට මේ ලෙඩෙක් මහල්ලෙක් මලකඳක් පැවිද්දෙක් දකින්න බැරි වෙන්න මාලිකා තුනක් හදලා සුරංගනාවන් වගේ රාජ කන්‍යාව තියලා කෑම කනකොට පවන් සලන්න දෙන්නෙක් ඉන්නවා දෙපැත්තෙන් හඳුන් පිළික හඳුන් මිරිකණ්ඩ ගල ගන්න දෙන්නෙක් ඉන්නවා. ඉතින් කාලෙට මේ කවුළු ගානේ ලස්සනම නෙළුම් මල් පිරිච්ච කල තියලා තිනවා. එන හුලං එන්නේ නෙළුම් මල් පියගෙන වතුර කලේ පියගෙන බොහොම ශනීපෙට තිබුණා. බයක් තිබුණා සුද්ධෝදන රජුරවන්නේ මේ ක්ෂය වෙන එක දකි, ලෙඩ වෙන එක දකි, වයසට යන එක දකි, මරණයට දකි. දැක්කොත් මෙයා පින් ඇති කෙනෙක් කියලා. ඉතින් ඒ නිසා රම්මේසු රම්මේසු මාලිගා හදලා මාලිගාව ඇතුලේ තහනමක් දාලා තිබ්බා. ඒක ලෙඩු ඉන්න බෑ. වයසට යන අය ඉන්න බෑ. මරණ තියෙන්න බෑ කියලා. දැන් මේ වගේ රටක ප්‍රධාන නගරයේ යෝකේ මොනක්ද වෙනස කියලා බලන්න. මේකේ ප්‍රධාන නගරවල කිසිම තැනක පිස්සෙක් ඉන්න බෑ. ඔක්කොම පිස්සු විස්සම් කොටුවට යන්න ඕන. ලෙඩ වුණාට පස්සේ ගෙදර තියාගෙන ඉන්න බෑ. කෙලින්ම ස්පිරිතාලට දාන්න ඕන. මිනිහා ගෙදෙට්ට ගෙන්න කවුන්සිල් එකෙන් අවසර ගන්න ඕන. ඒ කෙලින්ම යන්න ඕනේ පාල ගාවට පාලගෙන් තමයි යන්නේ ක්‍රිමේටර් එකට. ගෙදෙට්ට ගන්න වෙනම අවසර ඕනේ. ලෙඩෙක් මහල්ලෙක් මලකඩක් නැති මේ පුරවරයන්හි පුරංගනාවන් සහ පුරවැසියන් සුන්දර ලෝකයක ජීවත් වෙනවා. කවුද රැවටෙන්නේ? ඉතින් අපිත් යන්න හදන එතෙන්ද මේ ශ්‍රී ලංකාවත් එතනද ගෙනියන්න හදන්නේ. සුද්ධෝදන රජු කරපු පිස්සු හිලිල්ලනේ කෙලින්ද හදන්නේ. මොකද මේ දෙයයන් මාවස ලෝකේ දුක තියෙන්න බෑ. ඒක පල්ලිය බාහිර අරන් තියෙන්නේ මේක සදා කාලික සැප ඇති දුප්පතුන් නැති ලෝකයක් දෙයියමවලා තියෙන එක පාරාදීස ඕම් බලපන් පාරාදීස ඔන්න හදලා තියෙනවා අපිට හොඳක් වෙලා තිබුණේ ලංකාවට අපි ඒක හදන්න ඉස්සෙල්ලා හදපු කට්ටියගේ මේ විහිළුව පේනවා අපිට දැන් ඔය ප්‍රසිද්ධ නගරවල නව සමීක්ෂණ වලින් පෙන්ලා දීලා තියෙනවා ඉතාම ශීඝ්‍රයෙන් දිනු වෙන්නේ ස්පිරිතාල වල පිස්සන් කොටු වල පිස්සු ස්පිරිතාල වල පිස්සු ආට්ටුවේ ඇඳවල් ගන්න විතරලු. ශීඝ්‍රයෙන් දිනු වෙනවා. පොලිසියට බඳව ගන්න පොලිස් කබටයන්ගේ ගහන ශීඝ්‍රයෙන් දිනු වෙනවා. අකාලෙට දරුවන් හම්බේන උසස් පෙළ ඉගෙන ගන්න බැරි ගෑනු ළමයින්ගේ ගහන දිනු වෙනවා. හැම උසස් පෙළ විභාගයක් ඉස්කෝලයක් ගාවම ඩේ කෙයා සෙන්ටරයක් තියෙනවා. මොකද මේකේ චාරයක් නැහැ. දරුවෝ හම්බ වෙනවා. ඉතින් අම්මට දරුවට කිර දෙන්න ඕන නිසා අධ්‍යාපනය කරගන්න බෑ. පස්සේ අම්මටයි දරුවට දෙන්නටම ගවර්න්මන්ට් එකෙන් ටෝල් එක ගෙවන්න ඕන. ඩෝල් එකනේ. ඉතින් ඒක පාඩුවල ඊට වැඩි ලේසිලු බබා බලාගෙන අම්මට උගන්වන එක. ඕන්න අපි අර මේ ඇය වෙන හැටි, ඡය වෙන හැටි දුක පෙන්වන්න නැතුව දරුවෝ හදනකොට, නගර හදනකොට, ආර්ථික සැලසුම් කරනකොට අන්තිමට වෙන්නේ මොකද්ද මේක අවුරුදු 10ක් 15ක් 20ක් 30ක් රැක්ක හැකි. දැන් බටහිරේ පෙන්වන්න දෙයක් නැහැ කිසිම කෙනෙකුට අපිට නම් පෙන්වන්න දෙයක් තියෙනවා මොකද අපි තව පරිප්පුව කාලා ඉවර නැති නිසා. තාම මේක දිහා කට අරගෙන යන හින්දා බටහිරේ කියලා බලන්න මේවා දිනුනොද කියලා අහන්න. ඒක නිසා මේ පාට ගන්න තැනයි දිනු වෙන තැනයි දිහා බල බලා ඔය ප්‍රේම ගීත ගායනා කර කර හිටියට ඔය හටගත් දිනු වෙච්ච හැම එකක්ම නැස්තිලා යනවා. ඉතින් මේ නාස්ති වීම බලන්නේ නැතුව අපි මේ මුලයි මැදයි විතරක් බලන්න හදන කතාවේ කාසි එක පැත්තක් විතරක් කිල්ලන එක විතරයි මේකේ තියෙන්නේ. ඒ නිසා රූප දිහා බලන්නේ රූප සාක්කුවේ දාගෙන පොකට් එකේ දාගෙන කරඬුවක තියලා වන්දනා කරන්න නෙවෙයි. හොඳට වශී කරගන්න රූපේ මැද මෙහෙමයි මුල මෙහෙමයි. ඊට පස්සේ රූපේ ගෙවෙන තැන බලනකොට රූප බැලුවා කියලා නම්බුවක් එන්නේ නැහැ. මේක බැලුවේ මේක මේ වසන් ගන්න හදන පැත්ත දකින්නයි. ඒක නිසා ප්‍රසිද්ධ පෙන්නන වෙලාව හොඳට නාටකම් බලනවා. කොහේද දෙන්න බලනවා කොහටද යන්නේ කියලා බලපුවාම මේක තන්නේ ක්‍රම අවාපෑමක් තියෙන. ඒ නිසා රූපය පිළිබඳව උපාදාන නොකරන තැනට කියන්නේ රූපේ ක්ෂය වීම දැකීම කියලා. ඒක අපි මෙතෙක් කල් සාකච්ඡා කරලා තිනවා. දැන් මේ බලන්නේ අපි උපාදාන නොවන ආකාරයට රූප දිහා බලන හැටි. ඒ නිසා මේ ආනාපානය කියන්නේ මහා ලොකු දෙයක් නෙවෙයි. ඒක වෙනකොට පිම්බීම හැකිනව ගත්තයි කියලා අව탁සිරු කරන්න දෙයක් නැහැ. ඒක එදිනදා කටයුතු කරනකොට පේන රූපයක් ගත්තාත්, සක්මන් කරනකොට පේන රූපේ ගත්තාත්, පරියන්කේ පේන රූපේ ගත්තාත් මේ අසවල් රූපේ දැක්කේ නැහැ කියලා අසවල් එක මට බලන්න ඕනේ කියන එක නෙවෙයි අවශ්‍ය වෙන්නේ. පෙනෙන දේ බලන්න. පේන දේ පෙන්වන්නේ මැද. ටික නැවත නැවත එන එකකට බලනකොට අපි භාවනා කරනවා කියනවා බලනකොට බලනවා මේ භාවනා කරන ගමන් මැද පේනවනම් මේ කොහින්දලද එන්නේ කියලා මුලයි මැදයි දකින්න එක විතරයි යෝගාවචර කරන්න පුළුවන්. ඒතර යෝගාත් හම්බෙන ලාභේ තමයි මේ වගේ මුලක් මැදක් තියෙනවනේ මේ අගක් තියෙනවා. ඒක තර්කණයෙම ණය විපස්සනාවෙම අන්වේඥානුලිම අහුවෙනවා. ඒක නිසා යේ ධම්මා හේතුප්පබවා කියනකොටම කෝලිත පරිබ්‍රාජකයල වරනවා. ඒතර කියන්නේ මැදයි මුලයි විතරයි. තේසංචයෝ නිරෝධෝ කියනකොට උපතිස පරිබ්‍රාජක හොවනවා. ඒ තරම්ම කුසాగ්‍ර බුද්ධිමත් මේ මේ කෝලිත පරිබ්‍රාජක ඒ කියන්නේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ. ඊයේ ධම්මා හේතුප්පබව කියනකොටම යම් ධර්මයක් ලෝකේ එනවන එක හැම එකකින්ම හේතුවකින් හටගැම්මක් තියෙනවා. ඒකට ඉබේම තියෙනවා හටගැම්මක් තියෙනවා නම් ඒක ඉවර වෙන දනකුත් තියෙනවා. ඒ නිසා දෙවෙනි දෙවෙනි තුන්වෙනි හතරවෙනි පද කියන්න ඕන උනේ නෑ සෝවන් උනා. නමුත් පරි උපතිස්ස පරිප්‍රාජකයට පද හතරම අහන්න සිද්ධ වුණා. මේ Nirodhe තියෙන්නේ මුලමැද දැක්කට පස්සේ. ඒ නිසා මුලට මැදට වෛර කරන්නත් එපා. ඒ දේ ඒ අන්ත දෙකට සාපේක්ෂව තමයි මධ්‍යම ප්‍රතිපදාව තියෙන්නේ. නමුත් මධ්‍යම ප්‍රතිපදාවෙත් ඇලෙන්නත් එපා. ඇලෙන්නෙත් නෑ. අග දැක්කට පස්සේ ඒක දැක්කයි කියලා නම්බුවක් එන්නේ නෑ. අල්ලන්න දෙයක් නෑ. ඒ වගේ අපි වේදනාව ගත්තොත් වේදනාව අපි දන්නේ සැප දුක් දෙක විතරයි. සැපට අපි කියනවා කාමසුකල්ලිකාණ යෝගය කියලා. දුකට කියනවා අත්කලමතාණ යෝගය කියලා. ඉතින් බුදුජානනාංශයේ ඉගැන්වීම අනුව දවසක පරියන්කයක විනාඩි 5ක වාඩි වෙලා ඉන්න ගමන් තමයි වේදනා බහුලයි කියලා හිතමු සැප හෝ දුක. ඒ එනේන වේදනා මෙනෙහි කරොත් සැප වේදනා කරනවා සැප දුක් කෙනියනා කරන දුක තමන්න අනන්තවත් චිත්තක්ෂණ හම්බ වෙයි මේ දුක කියන ලේබල් එක අල්ලන්නත් බෑ සැප කියන ලේබල් එක අල්ලන්නත් බැරි කොටසක් තියෙනවා හැබැයි වින්දනයක් තියෙනවා එහෙම නැත්තම් මෙනෙහි කරුවට මොකද වැඩිම භාවනා කරන්න කරන්න හුඟක් වෙලාවේ තියෙන්නේ මේක සැප කියන ලේබල් එකට වැටෙන්නේ නැහැ දුක කියන ලේබල් එකට වැටෙන්නේ නැහැ හැබැයි වින්දනයක් තියෙනවා එතකොට මේ චිත්‍රයේ හිස් කරක් මේ චිත්තේ අහුවෙච්ච නැති අන්ධ බින්දුවක් අහුවෙනවා. මේ අන්ධ බින්දුව කවදාකවත් අහුවෙන්නේ නැහැ. සැප එනකොට සැප මෙනෙහි කරන්නේ නැතුව දුක එනකොට දුක මෙනෙහි කරේ නැත්නම් අපිට පේන්නේ සැප දුක දෙකෙන්ම චිත්‍රය සම්පූර්ණයි කියලා. නමුත් එනේන සැප එනේන දුක වෙන් කරලා බලන්න. බොහෝ වෙලාවට තියෙන්නේ සැපත් නැති දුකත් නැති දෙයක් අපි ඒකට නීරසයි කියන නිසා ලේබල් කරන්නේ ඒකාකාරී කියන නිසා ලේබල් කරන්නේ නිදිමතයි කියන නිසා ලේබල් කරන්නේ ඒක අනිස්තිර නිසා නూరుණු පුරුදු නිසා ලේබල් කරන්නේ නැහැ. නව නිවන තියෙන එතන කියලා බුදුහාමුදුරු කියනවා. සැපෙත් නෙවෙයි දුකෙත් නෙවෙයි. මේකට බුදුසසුනේ නම් දෙකක් දානවා. අදුක්ඛම සුඛ කියලා කියනවා. මනාපමනාපම් කියන වචන දෙක සඳහන් කරනවා. සමහර විටක උපේක්ෂාව කියලා කියනවා. නමුත් පොට්ටපාද වගේ සූත්‍ර වල සඳහන් කරලා තියෙනවා. තුන්වෙනි ධ්‍යානයට යනකොට සුඛ උපේක්ඛා දෙක ඉතුරු වෙනවා. හතරවෙනි ධ්‍යානෙට යනකොට ඒකග්ගතා අදුක්කම සුඛ දෙක ඉතුරු වෙනවා. එන උපේක්ඛාවටත් වැඩිය එහා පැත්තෙන් එහෙම නැත්නම් දියුණුවෙච්ච තත්ත්වයක් තමයි මේ අදුක්කම සුඛ කියලා කියන්නේ වේදනාවක් වේදනාවේ වින්දනයක් හැබැයි ඒක අර පාටට මේ පාටට දාන්න බෑ අර ලේබල් එකට මේ ලේබල් එකට දාන්න බෑ ඉතින් අපි සැප සැප වශයෙන් දැනගෙන දුක දුක වශයෙන් දැනගත්තොත් නැත්නම් ඒ එනේන කෙව අහුලන්න දන්නවනම් අහුලන්නේ නැති අහුවෙන්නේ නැති නමක් දාන්න බැරි ආකාරයක් නිමිත්තක් ಉದ್ದೇಶයක් දෙන්න බැරි විශාල කොටසක් අහුවෙනවා. ඉතින් බුදුරජාණන් සඳහන් කරනවා දුක් වේදනාවේ නිවන නැහැ සුඛ වේදනාවේ දුක නිවන නැහැ අදුක්කම සුඛ වේදනා තමයි නිවන තියෙන්නේ. නමුත් අදුක්කම සුඛ වේදනාව අවිද්‍ය දන්නවනම් සැපක්. අඳුනගන්න නැත්නම් දන්නේ නැත්නම් ඒක දුකක් කියලා. ඉතින් ඒ නිසා අපි කොච්චර භාවනා කළා කොච්චර බණ අහලා තියෙන්න ඕනේද මේ අදුක්කම සුඛේ එනකොට මේක කම්මැලි පාළුයි නීරසයි ඒකාකාරයි කියලා මේක තල්ලු කරලා යවන වෙනුවට මෙන්න මෙතනයි නිවන තියෙන්නේ උද්දකලාවේ නිවන තියෙන්නේ විවේකයේ නිවන තියෙන්නේ අදුක්කම සුඛේ නිවන තියෙන්නේ මේ මනාපමනාප දෙක නැති තැනයි නිවන තියෙන්නේ කියලා තේරුම් ගත්තොත් භාවනා මධ්‍යස්ථානට එන්න ඕන කමක් නැහැ නේ බෝධ භාවනා මධ්‍යස්ථානට ආව කියලා අදුක්කම සුඛ වෙනවා පැකට් කරලා දෙන්නේ නැහැ. දවල්ට රටයි දවල්ට උදේට කැම දෙනවා වගේ. ඒක කොතනක් තියෙනවා. නමුත් අපි අර රූපයක මුලැමැදාක දැකලා අල්ලගෙන භාවනා කරන ගමන් පළවෙනිම නාම ධර්මය තමයි අපිට ඉස්සරහම හම්බෙන්නේ මේ විඳීම. වේදනාව. මේ වේදනාවේදී සැපේනකොට සැප කියලා ලේබල් කරන්න, දුකේනකොට දුක කියලා ලේබල් කරන්න. ඒතකොට බලන්න වේදනා චෛතසිකේ හරහා කොච්චර ලොකු හිස්තනක් තියෙනවද කියලා. අපේ හිත මේ දෙක අතර යන්න දෙන්නේ නැතුව ගැට ගන්න එක තමයි සුෂ්ණාව කරන්නේ. ඒ සාටුවාචාරින් වහන්සේලා කියනවා දුක පිළිබඳ ඇති අවිද්‍යාවට අපි තෘෂ්ණ කරනවා කියලා. සැප පිළිබඳ ඇති තෘෂ්ණාව අවිද්‍යාව වශයෙන් පෙනී හිටිනවා කියලා. ඒ නිසා දුක දන්නේ නැහැ කියලා අපි දන්නේ නැහැ ඉතින් කොච්චර දේවල් බුදුහාමරෝ කියලා තියෙනවයි කියලා ඒ නොදැනුවත්කම තමන්ගේ අයිතිවාසිකමක් කරගන්න හදනවා. දන්නේ නැත්නම් ඉගෙන ගන්න එකනේ තියෙන්නේ. ඒසා නොදැනුවත්කම අපි ආඩම්බරයක් කරගෙන ජීවත් වෙන්නේ. හැබැයි අපිට ඕනේ කාමයේ පිළිබඳව අපිට ලබා ගන්න ඕනේ අසාදා එව්ව පිළිබඳව කටුගහේ කටුගහුල් කරන්න ඕන කම නැහැ. අරව දන්නේ නැහැ කියලා. නමුත් බුදුජානක කියනවා මේ අවිද්‍යාව කපපං ක්‍රම දෙකකට දන්නේ නැති දේ ඉගැන්වීමකින් කපපං වරදොල වටහාගත් එක මේ ෂාට වංචනික ධර්ම තේරුම් ගැනීමෙන් අපටිපත්‍ය විද්‍යාවේ මේ මිච්ඡා පරිපත්‍ය විද්‍යාව තේරුම් ගන්න ඕනේ. ඒ නිසා මේ භාවනා කරත් නැතත් ඕනම කෙනෙක් දවසේ වැඩි වේලාවක ඉන්නේ අදුක්කම සුඛේ. භාවනා කළා සාර්ථක වෙච්ච එක සමාදම් වෙනවා. මං කරව පෙර පින නිසා මට මගේ ස්පාසෝ නිස්කලංකේ තනි පංගලම විවේකයේ උදේකලාව තියෙනවා කියන්නේ. අසත්පුරුෂයාට ඒක හම්බෙච්චාගෙන අනේ පාළු වෙලා කවුරුත් ටෙලිෆෝන් කරන්නේත් නැහැ. ඉවුමක් එන්නෙත් නැහැ. කම්මැලි මොනවා හරි මේක දැන් කරන්න ඕන කියලා කූඩලා කොට්ටේ උඩ තිබ්බා වගේ ඒක අපහසුටපත් වෙනවා. ඒ නිසා වේදනා චෛතසිකයේ පිළිබඳව සැප දුක් දෙක විනිවිදලා නැත්නම් සැපේ කෙලවරේ සහ දුකේ කෙලවරේ නැයි අදුක්කම සුඛ අවස්ථාව දැනගත්තොත් නැත්නම් මනාපමනාප දෙක නැති තැන දැනගත්තොත් අර තේරෙන්න ගන්න මිනිස්සෙකුට විතරමයි මේ අදුක්කම සුඛයක් අත්දකින්න පුළුවන් වෙන්නේ තිරසං සතා නිතරම බයෙන් ගත කරන්නේ. එයාට කවදාකවත් ඉස්පාසුවක් නැහැ. කණ්ඩෝනේ නිසා එළියට යන්න ඕන. එළියට ගියේ නැත්නම් එයා හැම වෙලාවෙම බිලක හරි වෙනේක හරි කොහේ හරි හැංගිලා ජීවත් වෙනවා. එහෙම නැත්නම් පරිසරයට හැඩ ගැහෙන්න විවිධ තටු විවිධ හැඩතල දාගෙන අපිට පේන එක හරි විචිත්‍රයි කියලා මොකක්වත් නෙමෙයි තියෙන්නේ ඒ පරිසරයේදී අහුවෙන්නේ නැතු වෙන්න හදාගන්න. එචා ස්පාසුවක්ම නැහැ ඒ තිරසං ආත්මයට වැටුනොත් එහෙම. මනුස්ස ජීවිතේ හම්බ වෙනවා හම්බුනාට පස්සේ කියනවා හරි පාළුයි. හරි කම්මැලි. හරි ඩල්. හරි නීරසයි. හරි ඒකාකාරී කියලා අරකට මොනවා හරි එකක් දාගන්න. දාගෙන කියනවා මේ තටමන්නේ මොකටද නිවන් දකින්න කියලා. මේ දුක්ඛ සත්‍ය අවබෝධ කරන්නයි හදන්නේ කියලා. ඒ පාර හැරෙනකොටම ඇස් හොඳට තිබේනයි යන්න පාරක් තිබේනම් කිම බැදිවල යන්නේ මම් මුලා වූ එක කුසී. එසා රූප ධර්ම පිළිබඳව උපාදාන නොකර ඉන්න තන රූප ධර්මයන්ගේ ගිවන් වෙන තන කියලා අල්ලා ගන්නවට වැඩිය මේ නාම ධර්ම වල පළවෙනි එක වෙන වේදනාවේදී මේ අදුක්කම සුඛය කියන එක නැත්තම් නොදුක් නොසුව එනත්තම් මනාපමනාප කියන එක නිකන් මනාපියු තමනාපෙත් තොර බව පෙන්වන මනාපව දාන මේක දැනගත්ත දවසේ තේරෙන්න පටන් ගන්න අපිට හැකියාවක් තියෙනකන් අපි කරන්නේ සෝෂලයිස් වෙන්න හදන එක. හැකියාවක් තියෙනවනම් කරන්නේ රාජධානියකට යන එක. හැකියාවක් තියෙනවා නම් කරන්නේ කොහේ හරි අපොයින්ට්මන්ට් එකක් හොයන එක. හැබැයි අපි දන්නේ නැහැ හැම අපොයින්ට්මන්ට් එකක්ම ඩිසපොයින්ට්මන්ට් එකකින් ඉවර වෙනවායි කියලා. ඒක গোল্ডන් රූල් එකක්. each and every appointment end up with a disappointment. last disappointment එක තමයි death එක. එතෙන්දි වෙනවා අහ. නටු නටුමකුත් නැහැ, බෙරේ පළුවකුත් නැහැ. දැන් කාට කියන්නේ? එතකන් නම් අපිට පේනවා appointment disappointment දෙකම තියෙනවා වගේ මරණේ ඒකාන්තෙම ඩිසපොයින්ට්මන්ට් එකක්. ඒක නිසා ගෝස්වාමී කියන මනුස්සයා කියනවා අපි ජීවිතය කියන්නේ ඉතාම දිග සමීකරණයක්. විශ්ලේෂණ තියනවා. දිග සුළු කිරීමක්. ඉතින් එක එකන එක එක ක්‍රම වලට විසඳනවා. සමහරක දිග සමීකරණ කෙටි සමීකරණ හැබැයි ඔක්කොමලා දන්නවා සමීකරණේ උත්තරේ බිඳුවයි කියලා මරණයදී. ඔය කොයි දහංකටේ දැම්මත් කොච්චර දියුණු වුණත් මරණයේදී බිඳුවයි. ඉතින් පණ තියෙනකන් තමයි මේ අරයට වැඩිය ලොකු වෙන්නයි, මෙයාට වැඩිය පොඩි වෙන්නයි, අරකයි මේකයි මේ එක එකක් පරයගෙන අධර්මය සාධාරණේ දලන් නැතුව අඹාගෙන යන මේ ගමනේ කෙලවර ගැන දන්නවනම් මේ හම්බෙච්ච විවේකෙත් නැහැ. ඒකේ දඟලන්න ගිහිල්ලා නමත් සෞතු කරගෙන. ඉතින් ඒ සමේ වේදනා චෛතසිකේ උපාදාන නොකර ඉන්නවයි කියලා කියන්නේ. සැප එනකොට දැනගන්න ඒක කර්මානුරූප වෙනවා. ඒක දැනගන්න එක සැප වේදනාවක් කියලා. හැබැයි හොඳට මතක තියාගන්න සැප වේදනාව යන්නේ දුකක් කියලා. පහනක් පත්තු කළ බලන්න. මේ පහන ඉස්සල්ලාම කරන්නේ තමන්ගේ මුලට අන්ධකාරයක් පතුරව ගන්න එක. ඊටිබන්දම පත්තු කළ බලන්න. ඊටිබන්දම ඉස්සල්ලාම වෙන්නේ තමන්ගේ මුලට අන්ධකාරයක් දාගන්න. මේ කිසිම ආලෝක ප්‍රභාවයක් නැහැ. තමන්ගේ මුලට අන්ධකාරය පහළ කරගන්න නැති. සූර්යයා විතරයි තියෙන්නේ. ඒක නිසා අපි මේ ආලෝකපත්තු කරනවා කියලා කියන්නේ විශාල අන්ධකාරයක් පදනම් කරගෙනයි ආලෝකය එන්නේ. ඒ නිසා හැම තැපක්ම ඉවරනේ දුකේ. හැම දුකක්ම ඉවරනේ සැපෙන්. ඒ නිසා මේ දෙකම චපලයි. අදුක්කම සුඛ වේදනා හැම බැඳෙන්න දෙයක්වත් නැහැ. එලවන්න දෙයක්වත් නැහැ. හැබැයි වෙලා තියෙන නීරසයි. කම්මැලි. ඒකාකාරී. පාළුයි. කොන් වෙලා මම නිකමෙක් වෙලා කියලා හිතනවා. ඉතින් ඒ අදුක්කම සුඛ වේදනාට ගැළපෙන ජීවන රටාවක් හදාගත්තොත් සම්මා වාචා හදාගත්තොත් සම්මා කම්මන්ත හදාගත්තොත් අපිට තේරෙන පටන් ගන්නවා ඒක තිම්බිරිගේදීම හම්බෙච්ච ලාභයක් අපිට. ඉපත්‍යත් එක්කම අපි විහිං තමයි මේ කාගෙන රාජධානි වලට ගිහිල්ලා සමාජශීලී වෙන්න හදලා අර දක්ෂකමෙන් මේ දක්ෂකමෙන් අනුන්ගිට සම්බන්ධකම් පවත්වන්න හදලා මේ හම්බෙච්ච ලස්සන සුදු කොලේ එක එක જાති ඇඳලා ඒකේ කිසිම හැඩයක් නැහැ ඔක්කොම විකාර රූපයි ඒ නිසා අපිට සම්පූර්ණයෙන්ම අදුක්කම සුඛේ දවස ගත කරන්න බෑ අනිවාර්යයෙන්ම සැප දුක දෙකක් තියෙන්න ඕන නමුත් වවාගෙන කණ්ඩයක් නැතුව අදුක්කම සුඛය ලැබෙන විවේකය ලැබෙන තැනකට ජීවන රටාව හදාගත්තොත් මේක අහලා දැනගත් එක වෙනම දෙයක්. ඒකට ජීවන රටාව හදාගන්න ගොඩක් කල් යනවා. ඒකට කාටවත් බැනලා වැඩකුත් නෑ. ඒක තන්නේ කර තමන් අතේ තියෙන දෙයක්. ඊට පස්සේ සංඥා පැත්තට ගියාම සරුවචනසේ සඳහන් කළා තියෙනවා සංඥා ගොරෝසු හැම වෙලාවෙම දුක ගොරෝසුයි. සංඥා සියුම් වෙන්න සියුම් වෙන්න දුක අඩු වෙනවා. නමුත් මේ colorful life, eventful life, dramatic life කියලා කියන්නේ අපි පුළුවන් තරම් සංඥා කුප්පන එකයි. අපිට මේ ටෙලිවිෂන් එක ගන්න black and white වලට වැඩිය හොඳ 3 2D වලට වැඩිය හොඳ 3D. පික්චර් එකක් බලන්න ගියත් පුලුල් තිරේ action packed චිත්‍රපට වල තමයි අපි වැඩියෙන් පැනලා යන්නේ. ඉති වයින් කරන්නේ අර සංඥාව උඹලා ගොජ දාලා පෙන්නනවා. රූප බලන්න ගියා, සද්ධාහන්න ගියා, ගඳ රස පහස කොයි එකෙත් තියෙන්නේ මේ සංඥා ගොජ දාන එක. ඒ ගොජ දාන සංඥාය කොතනක හරි මේක කපලා ගියොත් ඊගාවාත්මයට ඒ සංඥාව gediya පිටින්ම යනවා. ඉවර නෑනේ, වැඩේ ඉවර නෑනේ, වැඩේ තියෙන්නේ තාම ගොජ ධර්මී. අපි යම් වෙලාවක මේ සංඥාව සංසිඳිච්ච වෙලාවක හිඳිච්ච වෙලාවක ගෙවම් කරනින වෙලාව ගියොත් අපිට මේ පැත්තෙන් මේ පැත්තට ගෙනියන තියෙන බරපොතිය අඩුයි. ඉතින් ਸਰවඥන්සේ සඳහන් කරලා තියෙන සඳහන් කරනවා. අපි ආනාපානීය ආස්වාස ප්‍රසආසයෙන් මෙනෙහි කරනවයි කියන්නේ සංඥාවක් කවනවයි කියන එකයි. ආස්වාසය ආස්වාසය කියලා උද්දේශ කරනවා කියලා කියන්නේ සංඥාවක්. ප්‍රසවාසය ප්‍රසවාසය කියලා කියන්නේ නම් කරනවා කියලා කියන්නේ නැවත හඳුනා ගැනීමකට නම් කිරීමක්. ඒක හරියට වඩුවා ලී ටික ඇඳ ගන්නවා වගේ. වෙද්දක පතරම ඇඳ ගන්න කපන්න ඉස්සලා. ඒකත් තමයි මේ ආනපාන නම් කරනවා කියන්නේ. මේ නම් කරන්නේ සංඥා වැඩි කරන්න නෙවෙයි. එහෙම සංඥා කරලා මේක දිහා හුඟක් වෙලා බලහින්න මොකද වෙන්නේ සංඥා එහෙම දිය වෙලා ආසල් ප්‍රසවාසය අඳුන ගන්න බැරි තැනකට යනවා. එතකොට සංඥා වැඩි වෙලා හරි. ඒකට කරන්නේ සංඥාව දාලා ඔය තොවින්නටන් ගියාම හුඟක් ඔය මේ කපුව කරන්නේ යකෙක් බන්දනවා. බන්දලා නටලා. ඇති යකෙක් නෑ බොරුව කරන්නේ. ගාන කපා ගන්න එක විතරයි කරන්නේ. ගිහිලා යකෙක් පඳින එකයි කරන්නේ. ඒ වගේ තමයි අපිත් යකෙක් පඳින එක තමයි කරන ආශාසය. මොනවට ඇති වැඩක්? දාශාසය නම් කරලා අපිට ඇති වැඩේ. නමුත් ආශාසය නම් කරන්නේ එයාට සංඥාවක් දීලා ප්‍රසාදේ සංඥාවක් දීලා ඒ දීප සංඥාදී අබෝ වෙලා බලනින්න ආශාස ප්‍රසාද දෙක අඳුනා ගන්න බැරි තරමට සංඥාව දී වෙනවා. ඒ සංඥා දී වුණාට පස්සේ අපි විශාල හිස්තැනකට යනවා. සංඥාවන්ගෙන් තොර සංඥාවන්ගෙන් අඩු කොච්චරද කියනවනම් එතන හිටියයි කියලා නැගිටිතර පස්සේ මතකවත් නැහැ. මතක තියෙන්නේ වේදනාවක් සහිත දේවල් පමණයි. අදුක්කම සුඛයට සංඥා නැහැ. අධික සුඛයක් අධික දුකක් තියෙනවා නම් ඒකට අපි කට උල් කර කර කියන්න ඕන තරම් වචන තියෙනවා ඕන තරම් භාෂාවල් තියෙනවා ඕන තරම් සංනිවේදනයකට ඇයි. වින්දනයක් විඳපු නැති අදුක්කම සුඛයක් විඳපු එක අපි සංඥාවට යන්නේත් නැහැ අපිට මතකත් නැහැ. අනිගානේ ඒක ප්‍රශ්නයක් කරනවා මම භාවනා කරලා හිටියා මෙච්චර වෙලාවේ කොහෙ හිටියද මොනවා වුණාද කියලා මතක නැහැ කියලා. මොකද අර සංඥා නැතිකම අපි බුද්ධි විඳලා නැහැ. ඒක මධ්‍යම ප්‍රතිපදා බව දන්නේ නැහැ. ඒක නිසා සරුවචනසේ කලහ විවාද සූත්‍රයේ සඳහන් කරලා තියෙනවා. භාවනා කරන තැනකට යනකොට එයි න සංඤ සංඤී න විසඤ්ඤ සංඤී නෝපිය සංඤී න විභෝති සංඤී ඔබ සාමාන්‍ය ලෝකේ සංඥාවෙමුත් නැහැ න විසඤ්ඤ සංඤී වල ක්ලාන්ත වෙලත් නැහැ අසඤ්ඤ තලියකත් නෙවෙයි ඔබ අට හත්වෙනි ධානයෙත් නෙවෙයි න විභූත සංඥාවක් නැත්තේමත් නැහැ ඒවන් සමේතස විභූති රූපං තඤ්ඤා සංඥානි දානානි පංච සංඛා අන්න එතෙන්ට යනකොට ඔබ අල්ලාගත්ත රූප අරමුණ ගෙවන් වෙලා රූපෙන් ඝර්ෂණයක් එන්නේ නැහැ. රූපෙන් තැවීමක් එන්නේ නැහැ. රූපෙන් පිළීමක් එන්නේ නැහැ. රූප සංසිඳිලා ඔබ එනවා සංඥාවකට. සංඥාවක් කියන්නත් බෑ නොකියන්නත් බෑ. අන්න එතන තමයි නිවන් මාර්ගයට වැටෙන තැන. ඒක තමයි අපි බහුලීගත කරන්න ඕනේ. සංඥා නිදානානි පංච සංඛා. අපි ඔය චතරක කියලා කියන්නේ. ඉන චත කියලා කියන්නේ ඒක තන්නේ කර සංඥා මත හිටලා තියෙනවා. සංඥාවක් දැම්මනම් මොකේකට හරි අපි යමක් වැදගත් කියලා හිතන්නේ ලේබල් එකක් දැම්මම ඒ දාපු එක පිටිපස්සේ එළවෙලව අපිට පාර දෙනවා. අපිට වැදගත් නැති දේවල් වලට සංඥා දාන්නේ නැහැ. ඒ වගේ කවදාකවත් කෙලෙස් නැහැ. උදාහරණයක් වශයෙන් සැප දුක දෙක අපිට වැදගත්. අපි වට ලේබල් දානවා. අදුක්කම සුඛයට ලේබල් දාන්නෙත් නැහැ. ඒ ගැන භාවනා කරන්න ඕනෙත් නැහැ. දුකක් ඇත්තෙත් නැහැ. ඒ නිරෝධයක් දකින්න ඕන කමකුත් නැහැ. ඒ නිසා මේ සංඥා සංඥා විරත්තස්සන සම්ති ගන්තා පඤ්ඤා විමුක්තස්සන සම්ති මෝහා සංඤංච චිත්තිංච යේ අග්ගහේසුම් තේ ඝට්ටයන්තා විචරಂತಿ ලෝකේ කියලා සර්වචාන්සේ සම්පිඩණය කරනවා සංඥාවකින් විරත් කෙරුවා නම් ආසස්පස්සසේ හිද්ද වෙනවා ආසස්පස්සසේ වෙන් කර ගන්න බෑ වම දකුණ සක්මන් කරනවා සක්මනේ ඉන්නවා හැබැයි දෙක වෙන් කර ගන්න බෑ දැන් ඒක නිකන් ෆ්ලක්ස් එකක් විදිහට යනවා ආනේ තණ්ඩ කියලා සංඥා විරත්තස්සන සම්ති ගන්න යන කවදාකවත් ගැටලුවක් එන්නේ මේ ලෝකේ තියෙන හැම නඩුවක්ම හැම ප්‍රශ්නයක්ම සංඥා ප්‍රදනම් කරගත්ත ප්‍රශ්න. සංඥාතිය සංඥා කරගන්නේ වැදගත් කියලා හිතලා සාක්කු විදා ගන්නයි. නැවත හඳුනා ගන්නයි. සලකුණු තියන්නේ. ඒ හඳුනාගත්ත ටිකෙන් විතරයි දුකේ. අපි මේ ලෝකේ තියෙන කොච්චර දෝ දේවල් වලින් අපි නොදන්න දෙයකින් කවදාකවත් දුකක් එන්නේ නැහැ. පෙමතෝ ජායතිසෝ තණ්හා ජාති ශෝකෝ. තණ්හා කරන ප්‍රේම කරන හැම දෙයකටම ලේබල් එකක් තියෙනවා. ඒ නිසා සර්වඥාන්සේ සඳහන් කළා තියෙනවා. මේ ලෝකේ හැම වස්තුවක් නමකින් සංඥාවකින් කෙලෙසිලා තියෙන කියලා. ඒ වස්තුවේ ස්වභාවය නෙමෙයි මේ මිනිස්සයත් කෑදරකමට දාන නම. ඒ නිසා යම් තැනකේම සංඥාවක් ගන්න බැරි දෙයක් තියෙනවනේ ඒක දුකක් නෑ. පඤ්ඤා විමුක්තසන සම්තිමෝහා. අම්කිතිනේ ප්‍රඥාවෙන් මේක දකින්න නම් මිනිහෙක් ඒකට නම් කරගෙන යතුරු දාගෙන රකින්නේ මෙන්න මොකටද මේ තණ්හාමාන දික්කිවලට උදාහරණයක් වශයෙන් කියනවා අපි ජීවිතයක් පවත්වන්න ඝන ද්‍රව වායු තුනම අවශ්‍යයි මේ බත් ටිකටනේ අපි මෙච්චර මේ මහන්සි වෙන්නේ කැමපත හොයන්නනේ ඒකට කොච්චර අපි ಜಾති ප්‍රමාණ ගුණාත්ම කොච්චර දේවල් හොයනවද නමුත් ඊට වඩා කොච්චර වැදගත්ද ඝණයට වැඩි අපි බොන වතුරින්නේ වැඩි තීන්දුව වෙන්නේ තමන් බොන දෙයින් තමයි මිනිහා කවුද කියලා තීන්දුව වෙන්නේ. ඝනේ නෙවෙයි. ඝනේ යටි බලනකොට හුඟක් වේදම් කරාට හුඟක් තැවුනට වතුරෙන් තමයි තීන්දුව. නමුත් කවුද මේ ඊටත් වැඩිය වටන හුස්ම ගැන කවුද සලකන්නේ? හුලං කවදා හරි පැකට් කරලා විකුණන දාකලා තියෙනවද? මේ නුවර හුලං, මේ නුවර එළිය හුලං, මේ බේස්මන්ට් හුලං කියලා. ඒක තමයි ජීවිතේට අත්‍යවශ්‍යම. දෙවිනාඩි 3කට වැඩි ඉන්න බෑ හුලන් නැතුව. කෝ රණ්ඩුවක්. කෝ ලේබල් එකක්. කෝයකින් ඇතිලා දුකක්. කෝයක දුක නැති කිරීමේ මාර්ගයක්. මේ බට්ටිකර කොච්චර රණ්ඩුද. ඒ තුනෙන් වැදගත්ම නැති එක තමයි ආහාර ඝන ආහාර කියන එක. ඊට වඩා වැදගත් ද්‍රව වාතයෙන් තමයි මනස රැකෙන්නේ. නමුත් අපි වාතයට ලේබල් නැහැ. තාම කොම්පැනි මන් දැකලා නැහැ වතුර බෝතල් කරලා විකුණන වගේ ඒ වහුලම් බෝතල් කරලා විකුණනවා. හඳට යන කට්ටියෙන් නම් තියෙනවා. ඔක්සිජන් තියනවා වෙල්ඩින් කරන්න. නමුත් මේ තැඟුලන් වලට විකුණන තැනක් නෙමෙයි ලේබලුත් නැහැ රණ්ඩුත් නැහැ නිවන රණ්ඩු කරන්න දෙයක්වත් නැහැ ලේබල් එක ගැව්වනේ ගහපොත් තැන ඉඳලා රණ්ඩු ඒ නිසා අපි ජීවත් වෙනවායි කියලා කියන්නේ ගොඩාක් සංඥා ඇති කරගන්නේ. කම්පියුටරයක් කියලා කියන්නේ කැල්කියුලේටර් වැඩි සංඥා තියාගන්න පුළුවන් එකක්. ඒ නිසා ඒක හරි ගණන්. ඒකෙන් ඒ වගේම කැල්කියුලේටර් වැඩි ප්‍රශ්න ඇති කරලා දෙන්න පුළුවන් මිනිහෙකුට. ඒ නිසා සංඥා වැඩි වෙන්න වැඩි වෙන්න ඒ මනස හිතනවා නම් මගේ දැනුම වැඩි වෙලයි කියලා. ඒකට කියන්න තියෙන්නේ BS means bullshit. MS means more shit. PhD means pile deep and high කියලා කියනවා. ඒක තුලා දිනෝ shit තමයි. බ්‍රහ්මන් සාමුද්‍රෝ කියන PhD කියලා කියන්නේ මොකද මොලේ ගණ්ඩම දෙයක් නැති මොලයක් ඇති මිනිහෙක් කියන එකක් කියනවා PhD කියන එකට. අපි අවුරුද්ද පුරාම එකතු කරන්නේ ජීවිතේ පුරා එකතු කරන්නේ මේ සංඥා ගොඩක්. අපි දන්නේ නැහැ මේක මරණින් එහාට හත්ත පහක වැඩක් නැහැ කියලා. මේ සංඥාව තියෙන්නේ මේ මේ සංස්කෘතියට විතරයි. වෙන සංස්කෘතියක් මේ සංඥා වගේ කරන්නේ නැහැ. මයින්ෙකුට කිරේකට මේ සංඥාන් ඇති වැඩකුත් නැහැ. ඒ නිසා උ කාටවත් මේ ලොක්කන්න සලුත් ගහන්න යන්නේ නැහැ. ਉਹ හඳුරන්නේත් නැහැ මොකාවත්. ඌට මිනිස්සයා මිනිස්සයා පළතුරක් තරම් වටින්නේ මොනවාක්. අර රජ කෙනෙක්ගේ දෙවින්නාසි කෙනෙක් මැරිලා අජිරෝ කන්නේ ලල්ලු බොන්නේ දතු හරියට දුක් වෙනවලු. ඉතින් රාජ්‍ය තන්ත්‍ර විසඳන්නේත් නැහැ මේ දෙවින්නාසේ අනේ කියලා. පස්සේ මේ රාජසභාවේ ඉඳලා තියෙන වෝසන් වහන්සේ ඊළහලා තියෙනවා රජුරෝ වහන්සේ මෙහෙම ඉන්න බෑ මේ රටේ ප්‍රශ්න තියෙනවා උඹ පිස්සු කතා කරනද මගේ නෝන නැති වෙලා රජබිසෝ නැති වෙලා ඊට පස්සේ ගෝලු රජබිසෝ කොහේ ඉන්නවද කියලා දැනගන්න කැමැතිද කියලා. අනේ මං නැතුවට කොච්චර තැවෙනවද මං මෙහෙම තැවෙනවා නම් උඹට පුළුවන්ද කියන්න කියලා. ඊට පස්සේ රාජසභාව රැස් කරන්න කියලා. ඊට පස්සේ රාජ්‍ය රැස් වුණාට පස්සේ අර අදිස්ථාන කරන බිසවට එන්න කියලා ගේම් නැද්දින් කොම කිරුමිනියෙක් මතුණා. රජුරණකලු ඔන්න බිසුණාසේ. ගොම්බෙට්ටත් අල්ලු කරගෙන යනවලු රාජසභාව මැද එහාට දිගට. රජුරෝකවලු අර බමුණට බොසන් අසිර ඔබ මේ නිග්‍රහය කරන්න හදන්නේ මම මෙච්චර ප්‍රියම්බිකාව බිසව ගොමුකුරුමිනේ කියලා මේ මේ නිඳා කරන්න හදනවා කියනකොට කිව්වලු හොඳයි එහෙනම් ගොමුකුරුමිනට කතා කරන්න යාර ඊට පස්සේ ගොමුකුරුමිනා කිව්වලු උඹේ රජකමට වැඩියමයි මේ තල්ලු කරන ගොම්බෙට්ට මට වටිනවා කිව්වා අපි ගැන අනික් කට්ටිය හිතානින් නැහැටි අපි අනික් කට්ටිය ගැන හිතානින් නැහැටි රාජ්‍ය රත්ටි රජුරන් කැමැත්තට තෙර ගොම කොම් කුරු මිනිහට උගේ බෙට්ට වටිනවා ගොම් බෙට්ට වටිනවා මිනිස්සයාට තමයි ඕකේ වෙන වෙන වටිනවා මේ සංඥා නිසා ඇති කරගෙන තියෙන අවුල හොඳටම දන්න වැඩ ගන්න එක තමයි මේ ইনফরমේෂන් ටෙක්නොලොජි කියලා එකක් තියෙන්නේ තුරුතුරු මධ්‍යස්ථ මධ්‍යස්ථාන තියෙන්නේ මේ ජන මධ්‍ය මොනවද ඒවට කියන්නේ මේ ජනමාධ්‍ය කියලා අන්තිම කට්ටිය. උන් දන්නවා මනුස්සය වටන හැටි. මනුස්සයට දේවල් දෙන්න ඕනේ සංඥාවක් විතරයි දෙන්න ඕනේ. දීලා කිව්වොත් එහෙනම් ඔබට අහවල් ඩිග්‍රිය දෙනවා පැතපල් මාර්ගික වශයෙන් හම්බෙන්නේ. මෙන්න මේ ප්‍රශ්න පත්‍ර දෙකට උත්තර ලියපන් කරලා ඉතින් ඌට දෙනවා টොප් ක්ලාස් දීලා টොප් ඩිග්‍රී එකක් දෙනවා. කවුරක් ගණන් ගන්නෑ. අද ඕන තරම් ඩිග්‍රීස් ගන්න පුළුවන්. ඕන තරම් ගන්න පුළුවන්. ඒකට පොඩි ගතම් එකක් දෙන එක විතරයි. ඊට පස්සේ ඒක පච්ච කොටාන එයා ඇවිදිනවා. හැබැයි මෝඩයෝ ගහලු කරනවා. දන්න මිනිහා දන්නවා. අද ඕනේ සංඥාවක් ඕනේ ගානකට ගන්න පුළුවන්. ඒ නිසා අපි අඩු ගානේ අපේ දෙවෙනි પરම්පරාව වලට කියලා දෙන්න ඕනේ පොළවේ ජීවත් වෙලා අහසට තරම් බඳින්න යන්න එපා ඉනිමම් බඳින්න යන්න එපා ඔය සංඥා ලෝකේ කඩා වැටිච්ච දවසේ ડિප්‍රෙෂන් කියනවා පැනික් කියනවා හිස්ටරික් කියලා කියනවා හැලුසිනේෂන් කියලා කියනවා බයිපෝලා කියලා කියනවා සිසොපෙනික් කියලා කියනවා වෙන මොකක්වත් වෙලා නෙවෙයි සංඥාව පොඩ්ඩක් අර පැලිර ගිහිල්ලා මොකද ඒකෙමනේ ජීවත් වෙලා තියෙන්නේ. පොළව දන්නේ නැහැ. ඌ කොස්පොලස් කාලා ජීවත් වෙනකොට පිස්සු වැදුනට ගහනකුත් නැහැ. ඌට පිස්සන් කොටුල වන්නෙත් නැහැ. ඌගේ දෙට්ටලා ෂෝක් එකට ඉන්නවා. මේ වගේ තැනක පිස්සු වැදෙන්න ඉස්සෙල්ලා ඌ ලේබල් කරලා අඬ ගහන ගිහිල්ලා දිග ප්‍රොසෙස් එකකින් ඌට ගහනවා ලේබල් එකක්. මෙතෙන්ට බයන්න ඕනේ කියන්නේ. අද මේ සංඥා වැඩ ගන්න හැටි දිහා බලනකොට ජනමාධ්‍ය හරහා මනුස්සය හැම එකාම අද දාස වෙලා ඉවරයි. අද ජනමාධ්‍යයෙන් ගැලවෙන්න මොකාටවත් බෑ. ඒක නිසා අපි ලොකු සංහච අපේ විවස්ථාපතේ ඉලියර තියෙනවා. අසභ්‍ය ප්‍රවෘත්ති වලින් ගන්න ප්‍රවෘත්ති පත්‍ර අසලකටවත් නොගතිය යුතුයි කියලා. පත්‍ර බලන්න තහන. රේඩියෝ බලන්න එපා. ටෙලිවිෂන් බලන්න එපා. මොකද ඒකෙන් තියෙන්නේ අර නැති සංඥාවල් ගොඩක් ගෙනත් දාන එක විතරයි. ඒ සංස්කාර ගැන දේශනා ඉවර කරන්න ඉතලා මතක් කරුවොත් අපි හිතාමතා කරන හැම දෙයකින්ම කෙලෙස් හසෙනවා. අපි හිතලා තියෙන්නේ හිතාමතා හිටියේ නැත්නම් අපි කෙරුවේ නැත්නම් මේ ලෝකේ දුවන එකක් නෑ මේ ජීවිතේ නැති වෙන එකක් නෑ කියලා හොඳම නිදර්ශනය තමයි හිතාමතා කරන කායක්‍රියා හිතාමතා කරන වචී ක්‍රියා හිතාමතා කරන මනෝ ක්‍රියා නතර කරලා පොඩ්ඩක් බලන්න මොකක්වත් වෙන්නේ නෑ ඒ තාලෙටම වැඩ යනවා භාවනා ධානාපන සතියදී කරන්නේ පළවෙනි චතුස්කයේදී කාය සංස්කාර නතර කරනවා. හුස්ම හිතලා ගන්නෙත් නැහැ යන හුස්ම නොදැනෙන මට්ටමට තුනී කරනවා. ඉතින් ඒකට කියනවා වචී සංකාරත් නතරලා විතක්ක ਵਿਚාර නතරලා. ඊට පස්සේ දෙවෙනි චතුස්ක ඉවර වෙනකොට චිත්ත සංකාරත් නතර කරනවා. හිතලා හිතලා මොනවක්වත් කරන්නේත් නැහැ. ඒක අත්දැකපු දවසේ ජීවිතේ හැමෙච්ච ලොකුම සැපත හම්බ වෙනවා. කිසිම අඩුවක් නැහැ. පිරිච්ච ගතියක්, සම්පත්‍ති කර ගතියක්, විවේකයක් හම්බ වෙනවා. මොකද මේ හිතාමතා කරන දේවල් නැතිවීම නිසා. ඒ නිසා පස්සම්බයං චිත්ත සංඛාරං අස්සසීසාමිති සික්කති කියලා කරනවා හිතේ සකස් කිරීම. සංස්කරණය කරන්න දෙන්නේ නැතුව හිත එහෙම දැක්කට නොදැක්කසේ. ඇහුණට නැහුණාසේ. අන්ධෙක් වාගේ වගේ හැසිරලා මේ ධාමනිකාවට නටන්න අරින්න. ඒකවල ඒව සංසිද්ධියක් වෙනවා. එතකොට තමයි පෙරෙහි මේ සංස්කාර වලින් කැළඹිච්ච නැති කැලයක් මැද තියෙන තුනි හොඳට වතුර පායලා තියෙන විලක් වගේ චිත්ත tattve දක්වන්න පුළුවන්. ඊට පස්සේ බුදුහාමර කියනවා අබිප්පමෝදයන් චිත්තං අසසිසාමිති චික්කති අබිප්පමෝදයන් චිත්තං පසසිසාමිති චික්කති. ඊට පස්සේ මේ මනුස්සයාට ආස්වාද ප්‍රසආස දෙක හොඳටම සංසිඳිලා අති ප්‍රමෝදයක් එන්න පටන් ගන්නවා. මොකද කිසිම දෙයකට ඇඟිලි ගහන්න නැති නිසා. කිසිම සකස් කිරීමක් කරන්න නැති නිසා. කිසිම ආලවට්ටමක් නැති නිසා කිසිම අංග සංස්කරණයක් නැති නිසා ඒක නිසා අපි මොන දේ මොන තාලයට වෙනස් කරන්න ගියත් වෙනස් කිරීමේ වගකීම අනුව කර්ම රැස් වෙලා ගිවන්න වෙනවා ඒ වෙනස් කිරීම නතර කරපු දවසේ ලෝකයේ సౌందර්යය පිරිචකතිය සම්පත්‍තිගත ගතිය දී ඇති දායාදයක් උප්පත්ති දායාදයක් නමුත් මනුස්සයාට වෙලා තියෙන්නේ අයියාති තියෙනකන් මේක හඩ ගසන්න නැතුව ඉන්න බෑ වෙනස් කරන්න නැතුව ඉන්න බෑ. එන දෙයට හැඩ ගැහෙන එකයි ස්වාමී බාලදක්ෂ ව්‍යාපාරයෙන් කියන්නේ. එන දෙයට හැඩ ගැහෙන එකයි බුදු දහමසාතේ යෝගාවචරයයි කියන්නේ. අපි කරන්න හදන්නේ අපිට ඕන විදිහට මේ ඔක්කොම සකස් කරන්න හදනවා. අන්තිමට වෙන්නේ මොකද්ද? නිකම්ම සිපිරි ගියක්. නිකම්ම හිර ගෙදරක් හදාගන්න නිසා විසංඛාරගත හිතක් කියලා කියන්නේ සකස් කිරීම, චේතනා, අදිෂ්ඨාන, උපේ උපාදානාවිචේත ඔය උපාදාන අභිනිවේෂ අදිඨානාබිනිවේෂානුසය. මේ පද වැලේම තියෙන විදිහට කතා ගොතන්නෙත් නැහැ, චේතනා පහල කරන්නෙත් නැහැ, ප්‍රකල්පනා පහල කරන්නෙත් නැහැ, අදිෂ්ඨාන කරන්නෙත් නැහැ, ඉවැදීමක් අතිශෝක්තියක් නැහැ. කියන විදිහට තියෙන සාහට යන්න ගියාට පස්සේ ඒ ලැබෙන සුඛේ තරම් අභිප්‍රමෝදයක් මිනිස්සුකේ කොහොක්වත් නැහැ. ඒක නිසා ත්‍රිවිල කාර්ය පිටිපස්ස ගහගෙන තියෙනවා. ජීවිතේ මල් විහිම්පල්. හැඩ ගහන්න හදනවා. හැඩ කරන්න ගිය ගමම්ම කක්ක කරනවා. ගඟක් දිහා බලාගෙන ඉන්න ඇඟිලි ගන්න නැතුව ඒකට ගඟ ගලන හැටි බලත හැකියි. ඇඟිලි ගැහුවොත් දකින්නේ කැළඹිච්ච ගඟක්. මුළු ජීවිතේ පුරාම මනුස්සයා කරන්නේ මිහිඟ විනාශ කරන්න හදන හැඩ කරන්න හදන. ඉතින් ඒක නතර කිරීම ලෝකේ තියෙන ලොකුම පින. එතකොට මේ පින බව දෙක පිළිබඳ විශාල අර්ථ වේදයක් කරනවා. ආගම අපිට උගන්වලා දෙන මේක කරපම් මේක කරපම් මේක කරපම් මේක කරපම් කියලා පින් ලයිස්ට්ුවක් දෙනවා. බුදුජානනාංශ කියන්නේ සබ්බ පාපස්සා කරණම් කියලා මේක සියලු කුතුහරයන්ගේ අනුශාසනා යමක් අකුසලයක් වැරැද්දක් නොකර සිටීමේ කලාව. මේක සොක්‍රටිස් කිව්වේ first do no harm. වෛද්‍ය ශාස්ත්‍ර ඉස්ලාම අසං කරන්න ඕන තමයි first do no harm. ප්‍රකරණ තියෙන ප්‍රධානම දේ මොකද්ද? මේ අවුල් කරන්න එපා. මේ තියෙන දෙයට තියෙන්නලා නිකන් හිටපන්. උඹට කරන්න බලවන්නේ අවුල් කරන එක විතරයි. ඒ නිසා අපේ පියදාසිය අඳුරලියලා තියෙනවා පඬිතියෝ සමාජයට මෙහෙ කරති අතිපඬිතියෝ සමාජයේ එහෙ මෙහෙ කරති කියලා. හැම අතිපඬිතෙක් කියන දැනක නිකන් සාමාන්‍ය විදිහට ජීවත් වෙන්න බෑ හැම එකටම ඇඟිලි ගන්න. පඬිතය කියලා කියන්නේ අවශ්‍යතාවය මෙහෙයක් තියෙනවා මෙහෙ කරලා නිකන් ඉන්නවා. එයා බලාපොරොත්තු වෙන්නේ නැහැ. අතිපණ්ඩිතයාට බෑ. ඕකරක එහෙමේ කරනකම් අන්න මේ විවස්ථා කරන එක හදන්න ඕනේ. මේ ගොඩ නැගිල්ල මේ වහලේ පොඩ්ඩ අවුස් කරන්න ඕනේ. මෙතන ජනේල වෙන දොර දාන්න ඕනේ. ඕ ගාල වැඩ. භාවනා දෙක කරන්නේ ඔය බැලිම උලම් පොඩ්ඩක් කරලා යන්න හදන මොනවාක්වත් බැලිම උලන් නැතුව තියෙන්න ගියාම ඔන්න පිරිච්ච ගතිය හම්බ වෙනවා. ඒ නිසා ඉස්සල්ලාම සරුවචන් වහන්සේ අනේක ಜಾති සංසාරං සන්දාහ විසං අනිබ්බිරංගාකාරං ගවේ සන්තෝ දුක්ඛා ಜಾති පුනප්පුණං මේ ගේ හදන වඩුව මං හොයා එළියුවා මට කවදාකවත් හම්බුනේ නැහැ ಜಾති සංසාරේ මං ඇවිද්දා ගහකාරකෝ දිත්තෝසී පුනගේහන්න කහසී දරිදගේ වඩුව තෝමව දැක් මම තෝ දැක්කා ආයේ මම තෝමට ගෙවල් හදන්න එපා තෝගුතගේ ආච්චිට ගෙවල් හදාපිය විසංඛාරගතං චිත්තම් මගේ හිත සංස්කාර නැහැ ආයේ බෑ අපිට මොකුත් කරන්න විසංකාරක තනිස්තන් තණ්හානම් කයමයි. ඒ සිංහල කවියා කියනවා කන්දේ gedara nai deetai කියන්නේ කැඩෙන ගෙවල් ඔබ මොකටද හදන්නේ? ගියක් ගැර ගියක් නාදා සිටින්නේ ගෙන් ගෙටකින් ගියදා ගෙට ගිනිලා තැවෙන්නේ. ඒ අපේ ගැමි කවියා කියන හැටි. කන්ද gedara nai de කියලා කියන්නේ විඥාණයට. මේ ස්කන්ධයාගේ නායකයාට. ඌට කියනවා ස්කන්ධයේ ගෙදර නයිසිටයි කියන්නේ කැඩෙන ගෙවල් ඔබ මොකටද හදන්නේ මෙච්චර ලස්සන මාලිගා හැදුවට හදනා තාක් මාලිගා ලෝකේ කැඩුනා සත්‍යනවා මැටි වලක් හදන කුඹලා හදන සේරම මැටි වලින් කැඩෙන බව සත්‍යනවා හදන තාක් මැටි වලින් හැදුවා නම් මෙච්චර කල් කුඹල්ලු හදපුවා මේකේ ලෝකේ පිරලා තියෙන්නේ බෑ ගියක් කර ගියක් නාදා සිටින්නේ ගෙන් ගියදා ගෙට ගිනිලා තැවෙන ගෙවල් ගොඩක් හදපේකාට ඒ ගෙන් යන්න වෙනකොට ගොඩක් දුකයි ඒ නිසා මේ විසංඛාරගත කරනවා කියලා කියන්නේ අපිට පේන්නේ නෝන්ජල් වෙලා යමක් නොකර නිර්මාණය නොකර නව ප්‍රගතිය හොයන්න නැතුව ඉන්නවයි කියලා බුදුරජාණන්සේ කියලා තියෙනවා මේ නිර්මාණ වලට නම ප්‍රගතියට නමක් මාන මේ ලෝකවද්දක කියලා එකක් තියෙනවා ලෝකේ හදන එක උන් හදන්නේ මොකද්ද සුසාන වර්ධනේ පමණයි. සෝහොන්කොත් ගාන වැඩි කරන එක විතරයි උන්ගේ අවසාන ඵලෙ. මේ ලෝක නිෂ්පාදන හදන හැම එකම හදන්නේ සුසාන වර්ධනයක්. ಜಾතිය බෝ කරන්න පුළුවන් තරම් අන්තිම සෝහොන්කොත් ගාන විතරයි වැඩෙන්නේ කියලා. ඒ නිසා බුදුහාමුදුරන් කියනවා නාස්තිකවාදී කියලා. බුදුහාමුදුරන් කියනවා උච්ඡේදවාදී කියලා. බුදුහාමුදුරන් කියනවා රස දන්නේ නැති කෙනෙක් කියලා. බුදුරජාණන් කියනවා අපගබ්බයි කියලා. ඒ දත් කිව්වා අදත් කියනවා. ඒ මොකද බුදුන්සේ සංස්කරණය පිළිබඳ සංස්කරණය කිරීම පිළිබඳ කද්දාවත් කාටවත් උඩගෙඩියක් දීලා නැහැ. විසංඛාරගත කිරීම ඒක නිසා භාවනා කරන එක පැයක අඩු ගානේ කතා නොකර ඉන්නනේ කියලා ලැබෙන ආනිසංශ භාවනා කරලා හම්බෙන ඔක්කොම ලාභ වලට වැඩි වැඩි. එහෙම නැත්නම් අපි කතා කරන්න ගිහලා කොච්චර අවුල් කරනවද gedara ඉන්න එක පැයක. එහෙනම් කවුරු හරි කරපු කතාවක් අහලා කොච්චරක් හිටනරක් කරගන්න. ඒ නිසා එක තැනක වාඩි වෙලා ඉන්නකොට අපි ඇවිදිනකොට මහ පොළොවේ ඉන්න හැම පණුවම බනින කුණු හරපෙන් අපිට. එක වර්ග අඟලක, එක වර්ග ඝන අඟලක නෙමටෝඩ්සා ඉන්නවා ලෝකේ මිනිස්සු ඉන්න ගානට මේ පස් පොළොවේ අඟලක. අපි අවිජින අඩියක් තියෙන චීන වාරයක් පහද උන්ගේ කුණු හරප කියන හැටි ඇහෙනවා නම් බහින්න හැටි අපට මේ යක්කුණ්ඩ මෙච්චර ලොකු ශරීරයක් යන කකුල් දෙකෙන් ඇවිදිනකොට කොච්චර තැනද පැත්තකටලා ඉන්න බැරිද එහෙන ගහන්න මේ අපේ පිට ඇවිදින්න කියලා. දඟලන්න දඟලන්න ඔය කපණුව වයින්නවා. මොකද අපි හැම දඟලිල්ලකදීම අපේ සිංහලෙන් කියලා තියෙනවා පිටියල්ලේ මයිල්ලෙන් නැත්තේ ඇවිදිනකොට අත්‍යක වනවනා කියලා භූතයන්ගේ හැප්පිලා කියලා. ගෙවිලා. ඒ තරම් මේ පොළවේ මූතියෝ ඉන්නවලු. අඩු ගන්න හතරමා භූතයෝ හැම එකම කලබලගෙන කරන්නේ ඒ නිසා ක්‍රියාකාරකම් නතර කිරීම අපිට නෝන්ජල්කමක් වගේ පෙනුනට සංස්කාර පැත්තෙන් බලනකොට කෙරෙන්න ඕන දේ කෙරෙනවා ඔබට කරන්න පුළුවන් නම් එකයි තියෙන්නේ හික්මියම් දමනය කරපන් සංවර කරපන්. එතකොට උඹට තෑගි සම්මාන නම් මොනවාක්වත් හම්බෙන එකක් නැහැ. නමුත් මේ සිට වෙන අකුසල් ප්‍රමාණය අඩු වෙනවා, පරිසර දූෂණය අඩු වෙනවා, චිත්ත දූෂණය අඩු වෙනවා. අනුන්ට කරදර අඩු වෙනවා, වර්තමාන අනාගතයට කරදර අඩු වෙනවා. මං හිතන්නේ මේක එච්චර විකිනෙන වෙරඳ භාණ්ඩයක් කියලා. මේක කොච්චර කරුවක්වත් විකිනෙන්නේ නැහැ. මොකද ඔක්කොටම ඕනලා තියෙන්නේ මේ තමන්ගේ කලස් පෙන්වන්න. වැඩ වැඩ පෙන්වන්න. ඒ හැම වෙලාවකදීම අනන්ත අප්‍රමාණ සංස්කාර හැදෙනවාට එහෙ මෙහෙ කිරීමක් වෙනවා. හැම කෙනාම අතිපණ්ඩිතේ. හැම කෙනාම කරන්නේ මේ තියෙන එක පොඩ්ඩක් එහෙ මෙහෙ කරන්න හදන්නේ. බුදුජානනාංශගේ දර්ශනය නිස්සත්ව බිම්බලාගෙන ඉන්න රූපේ. මුනි මේ භාවනා කරනකොට අපි එතෙන්ද යන්න හදන කියලාක දන්නේ නැතුව අපි භාවනා කළා මේ ඉද්දීද ඥාන ලබණ්ඩයි දිබ්බ චක්කුණාන ලබණ්ඩයි අතීතයේ බලණ්ඩයි අනුන්ගේ හිත බලණ්ඩ හදනවා කියනකොට මට හිතන මේකට හොදලා කොට ගන්න බැරි ලෙඩක් කියලා. ඒක අපිට හම්බෙන අතිරේක ලාභ අපිට අවශ්‍යලා තියෙන මේකේ ක්‍රියාකාරකම් අඩු කරන එක. ඒතර විඥානය පිළිබඳව කියන්න තියෙන විඥානයේ එකම දෙයයි කරන්නේ මේ සමස්තයක් වශයෙන් තියෙනක දෙකට කඩලා දෙක ගැටන එක තමයි විඥානයේ එකම වැඩි. split and rule, divide and rule. ඔක සුද්ධ නෙවෙයි කරන්නේ විඥාණයමයි. කවදාකවත් සමස්තය සමස්තය වශයෙන් පිළිගන්න කැමති නෑ. ඒක උතුරු දකුණ කියලා ගන්නවා, හොඳ නරක කියලා ගන්නවා, හරි වැරදි කියලා ගන්නවා. ඊට පස්සේ ඒ දෙන්න ගැටෙන්න ගැටෙන්න විඥාණයට පදනම ලැබෙනවා. අපිට මේ අම්මා හොඳයි කිව්වත් වැඩි තාත්තා හොඳයි කිව්වත් වැඩි ඒ නිසා නංගිය මල්ලිය පවසමි දෙන්නම හොඳයි කියා කියනකොට ඔන්න ඊග් ගෑවෙනවා අම්මා හොඳයි දැන් කියනකොට ඕන්නම අයියා ඊ ගන්න. තාත්තා හොඳයි කිව්වත් එනකොට නංගි ඊ ගන්න. ඉතින් සීටි අයියා කියනවා අයියා මම ඒ නිසා නංගිය මල්ලිය පාසෙ දෙන්නම හොඳයි. ඒ නිසා මේ දුක් වේදනාවත් හොඳයි. සැප වේදනාවත් අපි මැදට වෙලා ඉමු. ලාභ වුණත් එකයි පාඩු වුණත් එකයි මැදට වෙලා ඉමු. යසස වුණත් එකයි ආයස වුණත් එකයි මැදට වෙලා ඉමු. දුක් වේදනා සැප වේදනා ඉතින් මේ මධ්‍යම ප්‍රතිපදාව එහෙම නැත්නම් මේ මේ අස්ලෝක ධර්මයේ කම්පාන වෙනවා කියන එක මේ සිංහලයේ වශයෙන් අපි අහලා පුරුදු කරලා නැත්තම් අපි කොහොමද සභාවක ගිහිල්ලා කියන්නේ මේ ලාභ පාඩු දෙකටම සමහිත පවත්න්නේ කියලා. ගල් ගහුවේ නැත්තම් පුදුමයි. මොකද ඒ තරම් මිනිස්සු පොල් රැසිලා අයියෝයි. සබදුක් දෙක වෙන් කරන්නේ නැතුව දෙකටම එක වගේ හිටපන් කිව්වොත් සිංහලයකට කිව්වොත් ඒ අහලා පුරුද්ද තියෙන උන්ට මේ අෂ්ටලෝක ධර්මයෙන් කම්පා නොවෙන්න බෑ නැත්තම් කවුද මේක බාරගන්නේ මේ කියන සම්දිස්ථානේ මේ සැපට දුකට දෙකටම ගල් බමුණෙක් වගේ ඉවසගෙන ඉන්නවා. ලාභ පාඩු යසස අයස හරි වැරදි කොයි එකටත් වගේ අදහස් ප්‍රකාශ කරන්නේ නැතුව මැදහත් වෙලා හිටියොත් විශාල රැලියයි නමුත් Taman හානියක් වෙන්නේ නැහැ. Taman සුනාමිය ආවත් Taman දන්නවා රැල්ලට අහු වෙලා බේරෙන්න බෑ. ගොඩ ඉඳලා බේරෙන එක තමයි කරන්න තියෙන්නේ. ඉතින් මේක පේන්නම නෝන්ජල්කමක් විදියට. මේක පේන්නම නිර්මාණශීලීත්වය කරන නිග්‍රහයක් විදියට. මේක පේන ප්‍රගතියට කරන බාධාවක් විදියට. එතකොට අපිට කියන්න තියෙන නිර්මාණය කරන තාක් නිර්මාණ කරන්නේ දුක. ප්‍රගතිය කියලා කියන්නේ දුක. ඒ නිසා නිර්මාණය නොකර ඉන්නේ කොහොඳයි. ප්‍රගතිය නැති වෙන එකට හොඳයි. ඒකට manussකම ඉතුරු වෙනවා. අපි මොනම හදන්න ගියත් අපේ manussකම නැති වෙනවා. අල්ලපු ගෙදෙට්ට වැඩිය හොඳින් කරන්න හදනවා. අම්මලා තාත්තලා හොඳින් කරන්න හදනවා අන්තිමට ඉන්නේ අම්මලා තාත්තලා තිබුණ ගුණ ටිකවත් නැති වෙනවා. ඒක නිසා අපිට මිනිස්සෙක් වෙන්න ඕන නම් අපි ඔක්කොම අතර සමතුලිත සම තත්ත්වයක් ගන්න ඕනේ නම් මේ දෙකට බෙදලා ඒ අතරමැදි වාසිය ලබන මේ විඥානයාගේ කටයුත්ත මැජික් කාර්යයක් වගේ. ඒක දිහා බලලා එයා මොන දහංගට දැම්මත් එයා මොන ගොඩ පෙරක දොරක දුන්නත් මේ කොහෙන්ද මේ පෙරක දොරකම එන්නේ කියලා බලන්න දන්නවනම් කද්දාකත් විඥාණයට පොහොර දාන්න යන එකක් නැහැ. අපිට එන හැම ප්‍රශ්නයකදීම අපිට ඇති වෙන හැම ආතතියකදීම අපිට ඇති වෙන හැම අසහනයකදීම මිනිහා කවුද පිටිපස්සෙන් ඉන්නේ කියලා පොඩ්ඩක් බලන්න. එක්කන. එක්කනයි ඉන්නේ. එයා ඒක දෙකට බෙදලා එයාම අගයන් දීලා අපි පරද්දනවා. මුලින්ම කියන්නේ නැහැ දෙකට බෙදන්න ඕන නෑ චීන තාලනම තිබ්බාම මිනිස්සු වශයෙන් ඔක්කොම සමසේ ගත්තාම එහෙම නැත්නම් දේවල් දිහා තේරුමකින් බේරුමකින් තොරව choicelessly බලන්න පුරුදු වුණාට පස්සේ විඥාණයට පදනම් කරගන්න බැරුව යනවා. ඉතින් මම හිතන්නේ අපිට මේට වෙඩි අද වෙලා ගන්න යන නරකයි. අපි බලමු හෙටත් මේ මම්මික සූත්‍රය හැටියට මේ උපාදානයන් නැත්නම් මේ පංචස්කන්ධ උපාදාන නොකරගෙන ඉඳ සර්පයා බෙල්ලෙන් අල්ලලා කන්නේ නැත්තටපත් කරගන්න අපිට සරුවචාන්සේ මොන මොන ආකාරවල මේක ඉදිරිපත් කළා තියෙනවද? නමුත් ඒකට යන්න බෑ ඒ චිත්ත විවේක මට්ටමට එන්න නැතුව. ඒ නිසා මේක මේ කුස්සියක මොළි ඔපරේෂන් එකක් කරන්න බැරුව වගේ මෙතෙන් ආවට පස්සේ නම් ටිකක් තේරුම් ගන්න පුළුවන් ඒ ප්‍රයත්නින් ප්‍රතිපදාවෙන් තමයි තේරුම් ගන්න තියෙන්නේ. ඉතින් මේ වගේ පිළිස් මේ ඉත ඉස්සලම අහලා තියෙන නිසා බණ භාවනා කරලා තියෙන නිසා සුතමේ ඥාන තියෙන නිසා ඒකට සාපේක්ෂව තමයි තේරුම් ගන්න පුළුවන් වෙනවා අද දවසේ ධර්ම දේශනාවත් ඒක තවත් තේරුම් ගැනීම වැඩි වීම පිණිස නිර්වෝල් භාවයේ පිණිස හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාව මෙතනින් නැත කරනවා ශිරු දිනාට සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා හොඳයි අපි මේක අවස්ථාවක් කරගන්නවා. ඊත්තාවතා ചാති ගාථා සජ්ජායනා කිරීමේ ශීල සත්‍යයන් විසෙයි පිම් පැමිණීමට මුත්‍සා ශීචෙන් හදා බෙදා ගැනීමට. ඊත්තාවතා චම්මේහි සම්භතං පුඤ්ඤ සම්පතං සබ්බේ දීවානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා ඊත්තාවතා චම්මේහි සම්භතං පුඤ්ඤ සම්පතං සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පatti එත්තාවතා චගම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා ආකාසට්ටා ච බුම්මට්ටා දීවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්칸තු ශාසනං ආකාසට්ටා ච බුම්මට්ටා දීවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු දේශනං ආකාසට්ටා ච බුම්මට්ටා දීවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු පරං ඉදං ඕ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං හෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං හෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඉමිනා පුඤ්ඤ කම්මේන මාමි බාල සමාගමු සතං සමාගමු හෝතු යාව නිපානපත්තිය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමි බාල සමාගමු සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තිය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමි බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තිය සාදු සාදු සාදු